අද වැඩමුළුවේ තුන්වෙනි දවසේ කාල වේලාව ලබා ගත්තේ ධර්ම වෙන විසඳුම් වැඩ පිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට කොහොමද මගේ විනාඩි 5කට වැඩි වෙලාවක ප්‍රමාව සිද්ධ වෙලා තියෙන එක ඒක දිගින් සමා වෙන එක තමයි කරන්න වෙන්නේ මගේ අතින් වෙච්චි පරාවක් ලිඛිත ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න අනුව මම කරගෙන යනවා කාට හරි අතරමැදි අදහස් ප්‍රශ්න එහෙම නැත්නම් ප්‍රකාශන තියෙනවා නම් ඒ මයික් එක පාවිච්චි කරන්න වාර්තාගත වෙන අදහසේ සභාවට ඉදිරිපත් කරන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේමය ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ ස්වාමින් වහන්සේ හොඳ සමාධියක් පවතින අවස්ථාවක යම්කිසි ආකාරයකින් ටෙලිපති ඉවකින් වගේ අදහස් කුමාර කර ගැනීමට පුළුවන් නේද? මේක ඇත්තටම මේ සමාධියක් ඇති කරන කායන ප්‍රශ්නාවේ හොඳ ගිවන් කිරීමක් කරපු වෙලාවක මේ භාවනා යෝගාවචර බිම දාන ගැට තමයි මේ. මේ වගේ විශාල හැකියාවල් එන්න පටන් ගන්නවා. මේ කොයි එකක ගියත් තද බල අමාරු කරනවා කියලා විතරක් මතක තියාගන්න. කවදාකවත් නිවනෙන් පිට මොනම දෙයකටවත් අනුග්‍රහ කරන්න එපා. අනුග්‍රහ කිරීමෙන් වෙන්නේ ලාභ සත්කාර වලටයි ඒ වගේ මැජික් පෙන්වන්නයි ඒ ඒ গুপ্ত දේවල් වලට ගිය ගමන් අර සීලවත් ඉතුරු වෙයිද කියලා කියන්නේ. අදුගානේ මේ පටන් ගත්ත සීලවත් ඉතුරු වෙයිද කියන්න බෑ. ඒ නිසා මේවා එන එක නම් ෂුවර්. නැවත දරා ගන්න බැරුව අර අකාලෙට අන් ආපු වස්සෙක් වගේ අනින්න පටන් ගත්තොත් ඒ නැති අන් කඩා ගන්නයි ඉන්නේ. ඒ නිසා මේක පිළිබඳව ලිඛිතව නැතුව නෙවෙයි ලිඛිතවත් තියෙනවා. නමුත් ਸਰවචනසේ පුළුවන් තරම් කියනවා ප්‍රවේශම් වෙන්නේ කියලා මේ මොනවද ඔය කියන පෙළහර පෑම් මැජික් ඒ වගේ වැඩවලින් මොකද ඒක තමයි දේවදත්තට වෙච්ච වැඩේ. දේවදත්ත භාවනා කරන යනකොට එයාට යන්න අපුච්චි හැකියාවල්තික නිසා තමයි එයාට හිතුනේ බුදු ආමතුරුව මාරලා බුදු වෙන්න පුළුවන් අජාසත් රජු වන්න පුළුවන් තාත්තා බලලා රජ වෙන්න මේක තමයි plan එක උනේ ඒ තරම මේක ෂටයි ඒ තරම මායාවී ඒ තරම වංචනිකයි ඒෂ ඒවට තමයිගේ ಗುಣ කඳක් හැදිලා එනකන් කදාකත් ඒ ඒ පැත්තකට යොවන්න එපා කියන එකයි මගේ පුදුලික අදහස. නමුත් හුඟව දෙනෙක් අර අමෝරාවෙන් ලැබෙන මෙව්වා නිවනටත් වැඩිය සලකලා පොත්පත්ුත් ලියනවා වචනත් කතා කරනවා මම හිතනවා ඒක හුඟක් හේතු වෙන්නේ ගුරු ඇසුරක් නැතුව කරන්න යෑමෙන් සහ ඒ වගේ මෙව පිළිබඳව ඇති මේ වගේ තියෙන යටිකූට්ටු වැඩපිළිවෙල දන්නේ නැතුව මේක හම්බෙච්ච ලොකු තෑග්ගක් ලොකු අතිරේක ලාභයක් කියලා හිතන්න ගිහිල්ලා වැටෙන අමාරුවක් ඒක නිසා මගේ පුද්ගලික අදහස නම් මේව පිළිබඳව පුළුවන් තරම් ಗುಣ වසාගෙන තමන්ගේ සතිය වඩා ගන්න අරමුණත් එක්ක සම්බන්ධතාවය පවත්වන මිසක් ටෙලිපති කියලා කියන්නේ මම දැන් මෙතන කියන එකෙන් පිට එකක්. මම දැන් මෙතන කියන චිත්තක්ෂණයේ විතර වටින එකක් නැහැ. ඒ වෙලාවේ වෙන කෙනෙක් හිතන එකක් අනිවාර්යයෙන් මේකට එන්න පුළුවන්. ඒක අසුචියක් වගේ, කුණු වෙච්ච බලුකුණක් වගේ, වමනේ දාපිකක් වගේ සලකන්න මෙව එනේගෙන ලැජ්ජා වෙන්න. දුකක් වශයෙන් සලකන්න පීඩිත තත්ත්වයටපත් වෙන්න හරියට භාවනා කරන යන කෙනාට මායя දෙන ලනු. මේක වමනි කරපු එකක් කටෙන් ගන්නවා වගේ ගත්තොත් ඉතින් ඒක නා විඳවන්න වෙනවා. මේක මම හිතන්නේ මම ඉදා විච් වෙදී ඉඳලා තියෙනවා පරණ ප්‍රශ්න මේකේ තාම තියෙනවා වගේ මට පේනවා ගිය පරිදුරිච්ච මේ ප්‍රශ්න ඉන්සයි පරිචිතාසතේ පෙට්ටිය පුළුවන් තරම් අස් කරන්න කර්ණී ස්වාමීන් වහන්සේ මම බොහෝ විට දැක තිබෙනවා ඇතම් අය බෝධි අභියස බුදුමෙතර තුල භාවනා ශාලාවන් තුල ඕල් සහිත ඊශ්වසුන් දමාගෙන භාවනා කරනවා. මේ ධර්ම මෙය ධර්ම ගෞරවයේ කෙලසීමක් යයි මට සිතේ. කරුණාකර මෙහි සුදුසු නුසුදුසු භාවය පැහැදිලි කර දෙන්න. ਸਰවචනාංශයේ සීක්‍යාපද 15ක් 16ක් තියෙනවා. ධර්මයක් දේශනා කරනකොට ඒකේ නාසපතු සිර පුදාගෙන ඉන්නවනම් කුඩයක් අතින් තියාගෙන ඉන්නවනම් හෙල්ලයක් අතේ තියාගෙන ඉන්නවනම් ආයුධතේ තියාගෙන ඉන්නවනම් තොප්පි දාගෙන ඉන්නවනම් ඒ වගේ වෙලාවට ධර්ම දේශනා කරන්න එපා දේශනා කරන හාමුදුරන්ට වැරද්දක් සිද්ධ වෙනවා අපත්‍ය සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් පූජනීය ස්ථාන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමකින් උපදේශයක් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙනවනම් ඒ වගේ ස්වාමීන් වහන්සේට බණ දේශනා කරන්න බැරි ඉරියව්වක බැරි ආකාරයට ගත කළොත් තමන්ට වෙන හානි ප්‍රමාණ කරගන්න බැරි වෙනවා. හැබැයි ඉතින් අර අපි මේ ලංකාව වගේ උෂ්ණ රටවල් වල එහෙම වුණාට පිටරටකට ගියාම කවමදාකවත් ඒ අඩු ගන්න මේස් එකවත් දාගන්න නැතුව ඉන්න බෑ. අත්මේස් දාන්න වෙනවා, ඔළුවට තොප්පි දාගන්න වෙනවා. එහෙම නැත්නම් ඒ පරිසරයක ඉන්න බෑ සීතල අධික්‍රම නිසා. ඉතින් ඒකට මෙහි ඉඳලා යන කෙනෙකුට ඒක හිතා ගන්න අමාරුයි. මෙහින් යනගෙන ටික කාලයක් ධර්ම ගෞරවයෙන් ඒක කරාට කාලයක් යනකොට ඒ වගේ දේවල් මේ පරිසරය හැටියට කරන්න සිද්ධ වෙනවා. කෙසේ නමුත් මේ වෙන කෙනෙක් එහෙම අගෞරව ආකාට කටයුතු කරනවා නම් අපිට එච්චර මේක පැනලා දුවලා කියලා උපදෙස් දෙන්න අයිතියකුත් නැහැ. උපදෙස් නොදිය යුතුයි කියලා දෙයක්කුත් නැහැ. ඒක නා අහනවා නම් ඒක නාගේ මේ ආරාධනා ස්වරූපේ තියෙනවා නම් කියලා දුන්නට කමක් නැහැ. එහෙම නැත්තම් වෙන්නේ එහෙම කෙනෙකුට කතා කිරීමෙන් ඒක නාගේ මාන්නෙට ආත්ම ගෞරවයට හානි වුණොත් ධර්ම ගෞරවයේ ප්‍රශ්න පැත්තක තියදී පෞද්ගලික ප්‍රශ්න පැන ගන්නවා. ඉතින් ඒක නිසා එහෙම කරන එක හොඳ නෑ. තොප්පි දාගෙන, සපතු දෙරපු දාගෙන, ආයුධ සන්නද්ධව ඒ වගේ ඉන්න එක ධර්ම ගෞරවය නෙවෙයි කියලා කියනවා. නමුත් අවස්ථාව හැටියට තනේ තනේ හැටි ටික විනිශ්චය කරන්න ඕනේ. ලංකාව වගේ රටක නම් හුඟක් වෙලාට ඒකෙන් අනුන්ගේ දෝෂ දර්ශනට ලක් වෙනවා මොකද සම්ප්‍රදාන කුල බෞද්ධ රටක් නිසා අනිත් එක මේ හැම වෙලාවෙම එහෙම තොප්පි දාගන්න අවශ්‍යතාවයක් නැහැ මොකද මේ උණුසුම තියෙන නිසා. නෝ සීතල පරිසරයට ගියොත් මේට වැඩි වෙනස් දේවල් දකින්න හම්බ වෙයි. ඉතින් ඒකට මේ භයානක ප්‍රශ්න මතුවෙනවා. ඔය බුරුම ඉතිහාසයේ තියෙන බොහොම ප්‍රසිද්ධ විහිළුවක් ඒ සුද්දා මම හිතන්නේ සුද්දාම තමයි වැඩි කරේ. බුරුමට ගියාට පස්සේ බුරුමේ මේ පූජනීය ස්ථාන වලට ඒගොල්ලෝ යනකොට කවදා සෙරපු ගලවන්නේ නැහැ. සපත්තු සෙරපු ගලවන්නේ නැහැ. ඊට පස්සේ යම් ප්‍රමාණයකට බුරුම ජාතිකයට දේශ ප්‍රජාතන්ත්‍රවාදී බලයක් ආවට පස්සේ ෂූ ඉෂූ කියලා සිද්ධියක් පටන් ගත්තා සපත්තු සෙරපු දාගෙන යන්න තහනම් කියන්නේ. ඒක නිසා හැම අවසර ගත්ත ඉන්දියානු ගාන එංගලන්ත රජයේ රජයෙන්ම සපත්තු දාගෙන යෑම තහනම් කියලා. ඒක නිසා කාටුන් එකක් ඇඳලා තිබුණා. සුද්ධ ඇවිල්ලා බුරුමකාරගේ කර උඩ නගිනවා බුරුමකාරය සපත්තු දාගන්නේ සුද්ධ සපත්තු එක දාගෙන ඉන්නවා ඒකල කර උඩ නගලා ගිහිල්ලා ස්ථානෙ පෙන්නගෙන යනවා කීයක් හරි අර බුරුමකාරයට කීයක් හරි ගයිඩ් කරනවට දෙනවා එතකොට සපත්තු ප්‍රශ්නයක් නැහැ ඒ ෂූ ඉෂු එකේ ගුරුනේ හිමයි ඒක ලොකු දැනටත් බුරුමේ විහිළුවක් මේ සපත්තු දෙක දාගෙන මේ පූජනීය ස්ථානවලට යන එක කියනවා බිම්බිසාර රජුන්ට අවසාන වෙලාවේදී කකුල් දෙක පළඳ පල්ලා ලුණු දාන්න සිද්ධ වුණේ ඒ වගේ වැලිමලුවක පාවහන් සහිතව යෑම හේතුවක් නිසා කියලා ඒක ත්‍රිපිටකයේ සඳහන් එකක් නෙවෙයි ඒ වගේ අකු දෙක පල්ලා ලුණු දාන මට්ටමකට අකුසල කර්ම සිද්ධ වෙනවා කියලා පූජනීය ස්ථානවල ඒ වගේ දමා සිටීම නිසා තමන් පරිස්සම් වෙන්න වෙන කෙනෙක් නැතුව වෙන කෙනෙකුට උපදෙස් දෙන්න ප්‍රවේශම් වෙන්න එයා ආරාධනා පූර්වක නම් උපදෙස් දුන්නට කමක් නැහැ. නමුත් එහෙම නැතුව ගිහිලා කටයුතු කරන්න නම් ස්ථානයේ අයිති ස්වාමීන් වහන්සේට අයිතියක් තියෙනවා. අනිත් කෙනෙක් ඒ ගැන ඉච්චරම මේ ඉදිරිපත් කළ සමාජික ප්‍රශ්න ඇති කරගන්න එපා. ගරු බන්දියේ සමුල්ලේපන සහ සංගනිකායන පිළිබඳව පැහැදිලි අදහසක් නොමැති මේවා විස්තර කර දෙමින් ඉල්ලා සිටිමි. දස්සන සවන සමුල්ලේපන සංගනිකා සහ සංසග්ග කියන එක කාමයට පෙළඹෙනකොට තියෙන අවස්ථා සමුල්ලේපණය කියලා කියන්නේ ආලිංගනය සහ ඉන්ද්‍රියට මූණ දෙලා කතා කරන එක. දෙන්න දෙන්නෙක් වශයෙන් එකතු වෙලා කතා කරන එකට සමුල්ලේපණය කියනවා. සංගණිකාව කියලා කියන්නේ නිතර නිතර හමු වීමට. සෝෂලයිසේෂන් සෝෂලයිසේෂන් කියලා කියන්නේ ඉතින් මේ ඒකේ භයානකම අපි ඒ කමටහන් සුද්ධ කරනකොට මේක ටිකක් නතු වුණා. යම් කිසි කෙනෙක් ඒ විදිහට දර්ශන, ශවන, සමුල්ලේපන සංගණිකාව සංසග්ගය කියන කියවල වලින් දස්සන සවන සමුල්ලේපන වැඩි වුණොත් අම්මා තමන්ගේ පුතා එක්කත් මෛතුන සේවනයේ කෙරෙන්න ඉඩ තියෙනවා බුදුරජාණන් චින්න කාලේ කෙරිලා තියෙනවා අම්මයි තාත්තයි දෙන්නම විවාහ පැවිදි වෙලා දෙන්නම උපසම්පදා දෙන්නම එක කැලේ වස්වසනවා නිතර හමු වෙනවා හම් වෙලා කතා කරලා කසනේ වස්සමාතන් වෙන්න ඉස්සලා දෙන්නම පාරජික තත්ත්වයටපත් වෙනවා අම්මයි පුතයි දෙන්න අතර සංසර්ගය සිද්ධ වෙලා බුදුරජාණන්සේ කියනවා මියකට අම්මා කියලාවත් කල්පනා වුණේ නැද්ද කියලා අහනවා. තමන්ගේ අම්මා කියන එකවත් කල්පනා වුණේ නැද්ද කියලා. නමුත් වැඩි බජනෙට ගියොත් වෙන දේවල් ගැන හිතාගන්න ඒකත් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අතේ දුරින් තියාගෙන ඉන්න එක අපි පරිස්සම් කියලා සෞඛ්‍යයට හොඳයි. ගෞතම ස්වාමීන් වහන්සේ අක්ඛිකන්දෝප සූත්‍රය කනුව බුදුජානනාංශයේ දේශනා කරනද මුදල් පරිහරණය සහ ආහාර ගැනීම පිළිබඳ විශේෂයෙන් පැහැදිලි කර දෙන්න. ඉතින් සූත්‍ර ඉවර වෙනකන් හිමු පොඩ්ඩක්. ඉතින් මේක හිමීට වෙන කාගෙන යන්නේ. ඉස්සරහට එනකොට පරිසරය සකස් කරගෙන හිමිටෙමිට යනකොට මොකද එකවරම විරේක බෙහෙත් දෙන්න මේ මේ රසායන බෙහෙත් දෙන්න නර ඉසල විරේක දීලා බඩ සුද්ධ කරලා ඊපස්සේ තමයි රසායනික බෙහෙත් දෙන්නේ. ඒ නිසා මේ දවස්වල බඩ විරේක වෙන වෙලාව විරේක කෙරුවට පස්සේ රසායනය හැම මම දෙන්න ඕනේ ඒක බුදුරජාණන්සේ ඉන්ජෙක්ෂන් එකේ තියෙන ඇතුළේ. ස්වාමීන් වහන්සේ අග්ගිකන්ද පම සූත්‍රයේද ආදිත්‍යපරියාය සූත්‍රයේ දේශනා කරන්නේ ආදිත්‍යපරියායයි නෑ. අග්ගේ කන්දෝපම සූත්‍රය වෙනම එකක් ආදිත්ත පරයය වෙනම කතාවක්. අග්ගේ කන්දෝපම සූත්‍රය තමයි දැනට අපි ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ හතරවෙනි පොතේ නැත්නම් සත්තක නිපාතේ තියෙන එකේ ඒකේ තියෙන කාරණා තමයි අපි දවසින් දවස අරගෙන දේශනාවලිය පවත්වන්නේ. මේ ප්‍රශ්න වල පටලවිල්ලක් තියෙන නිසා මම මතක් කරනවා මේ ඔක්කොම එකට දාලා තිනවා. ඒ නිසා පාරන සාකච්ඡා කරපෙව්වා නැවතිනවා. ස්වාමීන් වහන්සේ මුදල් පරියන්නේ සීලයට බලපාන අයලු පැහැදිලි කර දෙන්නේ. ඒක මම හිතනවා අර අපි කල්තබ්බ ප්‍රශ්නත් එක්ක මේ සූත්‍ර ඉදිරියට යනකොට අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන දේවල්. ස්වාමීන් වහන්සේ ධර්මානුකම්ම ප්‍රතිපත්තිය පැහැදිලි කර දෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ යම් ආකාරයක සීල සමාධි ප්‍රඥා අනුකුබ්බ කිරියා අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ පටිපදා විදියට තියෙනවනම් ඒ අණුව යා හැකි ඉදිරි ගමන ඉදිරියට යෑම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වෙනවා. ඒ වගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දැනගෙන තියෙද්දි ඒ කාමයට එහෙම නැත්නම් ඉඳුරම් පිනවේ පැත්තට ගියොත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියට හානි වෙන අතර අර ඉඳුරම් පිනවේ පැත්ත වැඩිවීම නිසා ගොඩාක් අකුසල ධර්ම තියෙනවා. ඒකට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය විරුද්ධ වෙනවා. ධර්මානුධම්ම ප්‍රතිපත්තියේ තියෙන තොකතෝකම් කණේ කණේ කියන එක ටික ටික ක්ෂණයක් ක්ෂණයක් පාස නිතරම සතියෙන් ඉඳලා තිබුණ පින්කමට වඩා හොඳ පින්කමක් හම්බ වෙනකොට කුසලතාවයක් හම්බ වෙනකොට ප්‍රතිපදාවක් හම්බ වෙනකොට ඒ අවස්ථාව පැහැර හරි නැතුව දිගට යනවා. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපත්තිය මේ උපනායනයේ කියන ගුණය අනුව ඕපනායක ගුණය අනුව මේ මෙිට මෙිට මෙිට තමන් ඉදිරියට තල්ලු කරනවා ඒක මේ පහරාද සූත්‍රයේ ਸਰවචනසේ දේශනා කළා වගේ ਸਰවචනසේ දේශනා කරනව මහමුද මැද කොයි වෙලාවක හරි මලකුණක් උපන්නොත් ඒ රැළේ ස්වරූපේ තමයි මේ මලකුණ ඉවරට යනකම්ම තල්ලුනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් ධර්මානුධම්ම ප්‍රතිපත්තිය යෙදෙනවා නම් එයා තුළ අකුසල් හිටින්නේ තියෙන අකුසල් හිමීට හිමීට හිමීට හිමීට තල්ලු කළ තල්ලු කළ තල්ලු කළ කෙලවර කරලම අයින් කළා දානවා. ඒකේ Tamanටම තේරෙනවා අකුසල් එක සැරේ ඉවර වෙන්නේ නැහැ. අඩු වෙලා තුනී වෙලා තල්ලු කරන තල්ලු කරන යනවා. ස්වාමීන් වහන්සේ අනුන්ගේ දේවල් පරිහරණයේදී අපි විශේෂයෙන් සැලකිය යුත්තේ කෙසේද පැහැදිලි කර දෙන්න. මේක මේ ප්‍රශ්නේ විවෘත වැඩි සංඝයාට නම් නීති පද්ධතියක් තියෙනවා මේ පාවිච්චි කරන්න පුළුවන් සාංගික දේවල් පුද්ගලික දේවල් පෞද්ගලිකව පූජා කරපු දේවල් ආදි වශයෙන් මේ ගිහි ලෝකෙක අනුන්ගේ දේවල් පරිහරණය කරනවා කියන එක පවුල ඇතුලේ එක විදියක් ඒක කන්තුරු වැඩ කරන එක විදියක් ඒ විදිහට ඊතර ඊතර තපවතින ස්ථානයේ පවතින ව්‍යවස්ථාවේ හැටියට තමයි ඒක තීන්දුව කරන්න ඕනේ ඒක මේ පොදුවේ ඔක්කොටම එහෙම කියලා දෙන්න අමාරුයි මේක අනුන්ගේ දේවල් පොදුවේ පරිහරණය කරන ආර්ථිකය තමයි සමාජවාදී ආර්ථිකය කොමියුනිස්ට් ආර්ථිකය ඊට වඩා වෙනස් ආර්ථිකයක් තමයි ඒකාධිපතිවාදයෙන් පවතින්නේ මේ තමන්ගේ බුද්ධිලක දේ තමන් තියාගෙන ඉන්න එක ඊ ඒ හැටියට පරිහරණය හැටි වෙනස් ඒ නිසා දේශපාලන ක්‍රමයේ හැටියට රටේ පවතින වෙනස් නමුත් මේ වගේ ස්ථානක ඉන්නකොට කොහොමද කියලා වගේ සීමිත දීයති සීමා වර්තන අපිට සාකච්ඡා කරන්න පුළුවන් නැත්නම් මේ වගේ ප්‍රශ්නයක් අපිට ඉවරයක් කරන්න බෑ අනිත් එක අපි මේ සූත්‍රයේදී අවශ්‍ය කොට සාකච්ඡා කරමු එහෙම නැතුව මේ වගේ ගත්තත් ඒක කොතනින් කෙලවර කරන්න මම විදියට කියන්නම් සතිය හා යෝනිසමස්කාරය අතර වෙනස පැහැදිලි කර දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. මේක මම හිතන්නේ මේ ධර්ම කමඨා සූත්‍ර කිනාවෙත් මතුණා. ඉතින් මම මේකත් කල් තියෙනවා. අපි ධර්ම දේශනා කරගෙන යන වෙලාවේදී හොඳට විවේකීව අපිට පුළුවන් ඒ ඒ චෛතසිකයන් අතර වෙනස්කම් අදාළ සූත්‍රයට කිට්ටුකරනද මේ වෙලාවේ කිටියෙන් මතක් කරනවා නම් සතිය සහ මානසිකාරය කියලා කියන්නේ චෛතසික දෙකක්. ඒ සති චෛතසිකයෙන් කරන්නේ අරමුණට එළඹ සිටීම මතුවෙන දෙයට විනිශ්චයකින් තොරව එළඹ සිටීම මානසිකාර චෛතසිකය කරන්නේ අරමුණු රාශියක් දී ඇති වෙලාවක අසවල් දේ කියලා ඒ එක දෙයකට යොමු කරන්න ඕනේ මොකද මනසට වැඩ කරන්න පුළුවන් එකවරකට එකයි අන්නේ තොගයක් අතර එකකට යොමු කරවීම විශේෂත්වයක් දීම වෙන්කොට හඳුනා ගැනීම කරන්නේ මානසිකාරයෙන් නමුත් මේ මානසිකාරයට බොහොම සමාන විතක්ක චෛතසිකේ සහ චේතනා චෛතසික මනසිකාරය වගේ වැඩ කරනවා. ඒ වතර සියුම් අර්ථ ભેද තියෙනවා. සතිය වෙනස් වැඩක් කරනවා. මනසිකාරයේ විතක්කය චේතනා වගේ චෛතසික කරන්නේ අපිට choice එකක් තියෙන වෙලාව. හුඟක් දේවල් දී ඇති වෙලාවේ ඊගාවට වැඩ කරන්නේ කොකක්ද එක්කද කියලා ප්‍රමුඛතාවයේ තෝරලා දීම කරන්නේ මනසිකාරේ. ඒක වැරදි දේ කිව්වොත් අයෝනිසමනසිකාරය කියනවා. තමන්ගේ ධර්මානුධම්ම ප්‍රතිපත්තාවට හරියන දේ තෝරාගත්තොත් යෝනිසෝමනසිකාරය කියනවා. ඒක නිසා ඒක බොහොම අතිරණ දෙයක් මේ තමන්ගේ ආණ්ඩුමට්ටු කරන්න බැරි දෙයක් තමන්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවද කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඉස්සල්ලාම කෙනෙකුට කරන්න පුළුවන් වෙන්නේ යෝනිසෝමනසිකාරය වැඩ කරන හැටි පිට කෙනෙක් වගේ බලාගෙන ඉන්න පුළුවන්. කැමීෂයකට ගියාම තමන් කොයි කැමද බෙදා ගන්න. සුපර් මාකට් එකට ගියාම මොනමඩ බඩුද ගන්න කියන එක ඒකට කෑදර වෙලා කරනවට වැඩිය මෙහෙවීම වෙන්නේ මොකන්ද කියලා බැලුවොත් මනස්කාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. කරුණී ස්වාමීන් වහන්සේ සංඥා පිළිබඳව විස්තර කර දෙන්න. මේව ඇත්තටම මේ වගේ ප්‍රශ්න මම ගන්නෑ මොකද මූලධර්ම ප්‍රශ්න. නමුත් මම වාසියට තියාගෙන ඉන්නවා. දේශනාවට අවශ්‍ය වුණොත් අපි කරගෙන යන දේශනාවට මේවා සාකච්ඡා කරනවා. එහෙම නැතුව මේ භාවනාවට අදාළ දේවල් තියෙදි මේ මූල ධර්ම කරන්න සාකච්ඡා කරන්න ගත්තොත් මේ මේ අහන කෙනාට සතුටක් ඇති වෙයි. නමුත් ඒකට මනස සූදානම් කරගත්තේ නැති අයට අනවශ්‍ය මූල ධර්ම පැටවුමක් වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න මේ දේශනාවට අදාළව දේශනාවට සම්බන්ධ කරලා ඉදිරිපත් කරුවොත් මම හිතනවා මේ කාටත් ප්‍රයෝජනක් වෙයි කියලා. ගරු ස්වාමීන් වහන්සේ විකාල භෝජන ශික්ෂාපදයේ නිසිපිලිවලින් රැකීම සඳහා කිරි ආහාර කිරිති ඇතුළුව මධ්‍යන 12ට ගැනීමෙන් වැළකී සිටිමින් නමුත් නැවත කිරි ආහාර ගැනීමට සුදුසු වේලාව හරියාකාර නොදැනීමි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මේක සඳහා වෙන්නේ අරුණත් මධ්‍යහ්නයක් දෙක තමයි ඇත්තටම මධ්‍යහ්න මේ දවස්වල 12 නෙවෙයි 12 පැනලා තියෙන්නේ අරුණ මේ දවස්වල තියෙන්නේ 5:35ට උඩ gediya ගහනවා ඇහෙනවා මෙහෙට ඒ කියන්නේ සංඝයාට උදේ හිල් දාන්න පටන් අර ගන්න පුළුවන් වෙලාව වෙනකොට මේ මෙහි යන්නේ පරියන්කේ පහේ ඉඳලා හයමාර වෙනකන්නේ පහමාර විතර නෝට ඇහි පහත් පහමාරත් අතර වෙලාවක් තියෙන එකට වෙනම වගුවක් තියෙනවා ඒ අනුව උඩ දානශාලා වෙලාව ගහලා තිනවා අද අරුණ වෙලාව ඒ විදිහට gediya ගන්නවා මෙහෙටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය මේ රිට්‍රීට් එකේදී 5යි 30 කියලා හිතාගන්න හරියට මේක මම අල්ලා කියන්නම් විශේෂයක් වෙනසක් තියෙනවා විතරයි මට කියන්න වෙන්නේ අපි මේ දවස්වල තියෙන්නේ 5යි 30ට අරුණ. ඒ නිසා දවල් 12 ඉඳලා අහුවෙන 5යි 30 වෙනකන් ඒ වගේ භෝජන වලට වැටෙන මේ කීටි වගේ දේවල් කලඳන්නේ ප්ලේන් කී වගේ දේවල් ප්‍රශ්නයක් නෑ. ස්වාමීන් වහන්සේ ලේවමන දාන්න ඇති අග්ගිකන්දෝපම සූත්‍රය දේශනා කරන්න. මේකේ බුදුහාමුදුරන්ටයි කියන්න තිබ්බේ. ගරු ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනා බුදුජන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්ද පීති සුඛ ඒකාග්‍රතාව යන අවස්ථා තුන යනු කවරේද විචාර කර දෙමින් කරුණා ඉල්ලා සිටිමි. මෛත්‍රී භාවනා වැඩිමින් පමණක් නිවන් දැකිය හැකිද? භාවනා වඩන සියලුම දෙනා පීති සුඛ ඒකාග්‍රතාව යන අවස්ථාවන් අත්දකින්නවාද? කරුණාවෙන් පහදා දෙන්නේ. මේවත් මම කැමති අපේ මේ දේශනාවට සම්බන්ධ කරන්න මම ඉස්සර නම් ඇත්තට මේ වගේ ප්‍රශ්නයක් ආව ගමන් විස්තර කරනවා. නමුත් මම දැන් අර අවශ්‍ය තේමාවට භාවනාවට අදාළ ප්‍රශ්න හැර ඉදිරි ප්‍රශ්න පැත්තකට දානවා. මොකද මේ ඉවරයක් කරන්න බෑ එක එකනාගේ මනාප දේවල් කතා කරගෙන ඉඳ ගත්තොත් අපි අර ගත්ත තේමාව මේ නිකන්දෝපන් සූත්‍රයෙන් පිට යනවා. අනිත් එක ඉවරයක් නෑ. එක්කෙන දෙන්නේ සතුටු වෙයි උනාට විශාල මාතෘකා රාශියක් වෙනවා අපි මේ මේ ධර්ම සාකච්ඡාවල් පුළුවන් තරම් තමන්ගේ භාවනාවට කිට්ටු ප්‍රයෝජනෙ සලකලා කරන දේවල් කරන්න අපි දීලා තියෙන ආනපාන සතිය නැත්නම් අර කයේ හිත පැවැත්වීමෙන් අමතර යන භාවනා ක්‍රම ගැන ගොඩාක් මේ මේ රිට්ටි ටිකදී කතා කරන්නේ මේ රිට්ටිදී කතා කරන්නේ මේ යෙදිලා තියෙන මූලික කර්මස්ථානට අදාළව විතරයි අනික ප්‍රශ්න ගොඩක් කලකට මම බහැරලානවා එහෙම නැත්නම් කල් තියෙනවා. හැබැයි ධර්ම සාකච්ඡා ධර්ම දේශනා වෙලාවේදී පුළුවන් තරම් ඒවා සම්බන්ධ කරගෙන බලන්න දේශනාවට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පීනස්කති හේතුන් උදයි 3යි 5යි කණ්ඩායම් භාවනාව සඳහා පැමිණි අවසාන අවස්ථාවේදී අපහසුතාවයන්ට මුහුණ දෙන්නේ. මම උදේ පැය දෙක වෙනුවට රාත්‍රී 8 සිට 11 දක්වා පැය දෙකක් යොදා ගැනීමගෙන උපදේශයක් දෙන්නේ. අඬවල් ඇසෙන විට උදාහරණ මිනිස් කතාඬ මේ මූලික අරමුණට බාධා නොවනසේ නවත්වා ගත යුත්තේ කුමන ප්‍රමාණයෙන්ද කියන දේ හඳුනාගන්නේ නැතුව කියන දේ හඳුනා ගැනීම නමුත් ප්‍රතනාර්ථයෙන් එහාට හිතවිලි යාම බලක් වීම ඒ සඳහන් එක කිරීම ඉතා අපහසුයි දෙක දෙවෙනි තැනට සිත ගැනීම කළ හැකිය ඒ කියන්නේ කියන දේ හඳුනා ගැනීම නමුත් වචනාර්ථයෙන් එහාට හිතවිලි යෑම වැළැක්වීම SMSC e slowly යන ආධුනිකයෙකුට ඉතා වැදගත් වෙයි හිතමි. මේ පිළිබඳව ටිකක් දීර්ඝව විස්තර කරන මෙන් ඉල්ලමි. මේ ලෙඩ රෝග තත්ත්ව නිසා ඒ කාලසටහන වෙනසක් තියෙනවා නම් මේ මම කියන එක සංවිධායකයත් එක්ක කතා කරලා කරන්ද එහෙම නැතුව මේ පොදුවේ උත්තර දෙන්න දෙයක් නැත්තේ නෑ. ඒකේ මේ විදිහට වෙනස් කිරීමක් කරන්න ඕන නම් එකක් තමයි ඒක ඒ වගේ කියන කෙනාට කියලා නතර වෙන්න. එහෙම නැත්නම් නීති කැඩීමක් වෙනවා. එහෙම නැත්නම් තමන්ට මේ අනික් අයවිල කරදර කරાવી. ඒ නිසා අදාළ කෙනෙකුට කියලා නිසි අවසරය ලබාගෙන සෞඛ්‍ය හේතු නිසා එහෙම කරාට කමක් නැහැ. මේ නමුත් ඒක මම මේ අවස්ථාවේ විනිශ්චය කිරීමේ ශක්තිය ඒක සංවිධානය කරන එකනත් එක කතා කරලා තීන්දුව කරගන්නයි කියලා කියනවා. කටහඬවල් ඇසෙන විට අරමුණට බාධා නොවනසේ නවත්වා ගත යුත්තේ කුමන ප්‍රමාණයටද කියන එක ඇත්තටම මේ ආනාපාන අරමුණ යම් ප්‍රමාණයකට Tamanට හොඳට ගොරෝසුට දැනෙනවා නම් ඒ දැනෙද්දි ඊට වැඩිය ලාවට ඊට පස්සේ පිටිපස්සේ ඒකට වැඩිය අප්‍රකටව තියෙන කටහඬවල් පුළුවන් තරම් අමතක කරලා ආනාපානේ පවත්වන්න කියනවා. මොකද සමහරට ආනාපාන අරමුණ හා සමානව ගොරෝසුවට අර වගේ මනුස්ස කටහඬ වල ඇවිල්ලා කරදර කරන පටන් අරගත්තාම එතකොට හිත කිපෙනවා. හිත මේ විශේෂකර තත්ත්වයටපත් වෙනවා. මොකද හරියට මහ සෙනඟක් ඉන්න පාරක යන්න උනා වගේ. එතකොට කියන දේ හඳුනාගන්නේ නැතුව හෝ හඳුනා ගන්නවා නමුත් වචනෙන් එහාට තිචිලියම් වැළක්වීම කියන පුළුවන් ක්‍රමයකට මේ හිතවි මේ මොකද්ද අනුන්ගේ ඉන කටහඬ මට පාලනය කරන්න බෑ කටහඬ ඇහෙනකොට මෙන්න නුරුස්නා ගතිය මට පාලනය කරගන්න බෑ. ඒවා මේ මට ආපු මගේ චේතනාවලින් තොරව සිදුවෙනදී ඒක නිසා මේ වෙලාවේදී බයපක්ෂව පැත්තකටලා ඉන්න එකයි කියන්නේ. නමුත් සමහර වෙලාවක් ඒ කටහඬවල් තියෙද්දි සිහිය එලවලා ඉවසිල්ලෙන් තමන්න මූල කර්මස්ථානට යන්න පුළුවන්. එතකොට තියෙන්නේ කටහඬ ඉස්සරහ තියෙනවා ආනාපාන පිටිපස්ස තියෙනවා. ඉස්සල තිබුණේ ආනාපානෙ ළඟ තියෙනවා කටහඬ පිටිපස්සේ තියෙනවා. මේ වගේ ආශ්වාස ප්‍රශ්වාසයේ දුර ළඟ ભેදය සියුම් ගොරෝසු ભેදය දකින්න නම් ආනාපානෙ තව එකක් එක්ක සාපේක්ෂව බලන්න. ඊසා කටහඬත් එක්ක සාපේක්ෂව බලනකොට වට එක ආනාපානෙ ළඟ හොඳට ගොරෝසුව තියෙනවා කටහඬ පසුබිමේ තියෙනවා. තව වර එක කටහඬ ගොරෝසු ළඟ තියෙනවා කරදර කරමින් ආනාපානේ පසුබිමේ තියෙනවා ඒක දකින්නේ ඒක දකින්නේ නැත්නම් මොකද නුරුස්නා ගතිය නිසා ඒක දකින්නේ නැත් එකට ලෑස්තිලා යන්න නැති නිසා නමුත් එහෙම දකින්නේ නැතුව ආනාපානේ දුර ළඟ ભેදේ ගොරෝසු සියුම් ભેද දැක්කන්න බෑ ඒක නිසා මේ ශබ්ද ඇහුනට උත්කෘෂ්ඨ මට්ටමේ ਸਰවචනසේ දේශනා කළා තියෙන මේ සුතේ සුත මට්ටම් භවිෂති ඇහිම ඇහිම මතින් නතර කරන්න යන පශ්චාත්තාප වෙන්න හෝ හිත නරක කරගන්න හෝ කරන්න යනවනම් ඒ සද්දෙන් වෙච්ච හානියක් නෙමෙයි Taman ඒ සද්දට ප්‍රතික්‍රියා කිරීමෙන් වෙච්ච හානියක් ඒකට වග කියන්නේ. නමුත් ඒක හැම කෙනාටම පාලනය කරගන්න බෑ. ඒ නිසා දැනගන්න ඕනේ මේ සද්ද නිසා මට දැන් අමනාපයක් පහළලා තියෙනවා. ඒක දැනගෙන ආනපන ගිලිහිලා තියෙනවා. ඒක දැනගෙන ලද ඊගාව අවස්ථාවේදී ශබ්ද අඩුවීම නිසා හෝ අධිෂ්ඨාන ශක්තිය වැඩි වීම නිසා හෝ ආනාපාන සම්බන්ධ වීමෙන් තමයි අපි වෙච්ච වැරද්දට වැරද්ද අඩු කර ගැනීමේ ක්‍රියාවලිය පටන් ගන්නනේ. ඉතින් ඒක නිසා පටන් ගන්නකොට කොහොමදත් කියනවා ප්‍රශස්තම දේ තමයි මේ වගේ සද්ද නැති වෙලාවක හෝ සද්ද නැති ස්ථානයක කරන්න නමුත් මේ නිසනෝනේ භාවනා මධ්‍යස්ථාන තියෙන ප්‍රධානම අඩුපාඩුවක් තමයි අපිට මේ දායක පිරිසත් උයන වැඩේයි මේ දර්ශන ගොඩනගී හඳ වැඩයි අතරමැද භාවනා කරනකොට ඒ තුන් පැත්තෙම සද්ද එන්න පටන් ගන්නවා. ඉතින් මේක ගැන ගොඩක් අපි කල්පනා කරා කල්පනා කරලා ඉස්සලා හිතුවා මේ දායකයන් සහ උයනගේ වෙනම තැනක හදන්න. ඒ කරලා ඔක්කොම වැඩමකක් කරගෙන යනකොට අදහසක් ආවා. මේ ගොඩනැගිල්ල එහෙම තියලා භාවනා කරන අයට වෙනම කැලේ මැද වෙනම ගොඩනැගිල්ලක් හදන්න. දැන් අපි ඉදිරි සැලසුම් වල තියෙන්නේ ඒ ශබ්ද ප්‍රශ්න නිසාමයි වෙන මොකක්වත්ම නිසා නෙවෙයි මේක ලැබුම්ගේ පමණක් තියාගෙන මේ ආගන්තුකුසිට හැපැත්තේ පොඩි ඉඩමක උඩ තියෙන භාවනා ශාලාව වගේ භාවනා ශාලාවක් හදන්න ඒකේ තාම මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපිට අවසර ලැබිලා නැහැ ආවොත් ආයතනයේ වශයෙන් අපි උත්සාහ කරනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මම හිතන්නේ 100ක් හම්බ වෙයි කියලා නමුත් ඒ අතරමැදම තමයි ආනාපානේ වඩන අතරේ සතිය වඩන අතර හිතවිල්ලක් ආවොත් වේදනාවක් ආවොත් සද්දයක් ආවොත් කොහොමද වැඩ කරන්නේ කියන ප්‍රතිශක්තිය වඩන හැටි එහෙම නැත්නම් තැනකට මුල්ලකට ගිහිල්ලා වෙසෙනක නැති තැනක වාහනයක් එලවන්න ඉගෙනගෙන ටිකක් සෙනග ඉන්න තැන වාහන එලවන්න ඉගෙන ගන්න හැටි ටිකක් වාහන තියෙන තැන වාහන එලවන්න ඉගෙන ගන්න හැටි ට්‍රැෆික් ජෑම් එකද යන හැටි ආන් මේ වගේ මේ පුරුදු වෙන කාලේ තිබුණ එක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ප්‍රායෝගික தත්ත්වයට දාලා කරන හැටි භාවනාවේදී අපි බලාපොරොත්තු වේතු ප්‍රතිශක්තියක් ඒකට සූදානම් ශරීරේ තියෙනවා. නමුත් මම කියන්න හැදුවේ අන්නේ වෙන තත්යකට යන්න නම් ඉස්සෙල්ලා හොඳට වඩාගත්ත කීකරු කරගත්ත සතියක් අවශ්‍යයි. හදාගත්තේ නැති සතියක් ඇති කරගන්න එක බාධායි. ඒක නිසා අපි පුළුවන් තරම් සතිය හදාගෙන එහෙම සතියෙන් භාවනා කරන අතරේ එන ශබ්දත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියන එක යැලපීමෙන් තමයි ජීන සතිය ස්ථාවර වෙන්නේ ජීන සතිය මුල් බැහැගන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ හිත් කරදර ගන්න නැතුව සද්දෙත් එක්ක වැඩ කරලා සද්දේ තියෙද්දිම සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන් ක්‍රමයකට ගියොත් එතකොට හොඳ විපස්සනා පාරකට හිත වැටෙනවා. එතකොට මේකෙදි කියලා තියෙනවා slowly mindfully silently කියන එක SMS එකේදී නැවතිල්ල කරන්න කියන්නේ ඒක නිකන් මේ ඩ්‍රයිවිං ඉගෙන ගන්නකොට වාහනේ අනිවාර්යයෙන්ම අඩු වේගෙන් ගෙනියන්න තමයි ඉගන්නන්නේ. ඉක්මනට යන්නම දෙන්නේ. එහෙම ඒ ඒකෙන් තමයි යාට ගියර් එක දාන්න හැටි, ක්ලච් කරන්න හැටි, පාලනය කරගන්න හැටි ඉගෙන ගන්න. ඒක නිසා හැමදේම ඉගෙන ගන්නකොට අපි අඩු වේගයකින් ගියොත් හිතට උකහා ගන්න පුළුවන් ඉඩ වැඩි. ඒක නිසා නැවතිල්ල වැඩ කිරීම එකක් ශක්තිය හොඳට මේ සමතුලිත කරලා දෙනවා. දෙක කරන කරන වැඩේට සතිය මෝදු කර ගන්න පුළුවන් ගතිය තියෙනවා. අනිත් එක දකින්න කෙනාටත් හිත සැනසෙනවා. කලබලින් වැඩ කරන ගත්තාම ඒ Tamanටත් බෑ බලන කෙනාටත් හිත ඇවිස්සන නිසා නැවතිල්ල වැඩ කරගෙන යාම බොහොම හොඳ තලතුණා බවක ලකුණක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් විහිළුවට බොරුවක් පැවසු විට අසන්න අය විහිළුවක් බව දැන එය දැන් එය නොරීද ගත්තත් එයින් කියන්නාට පවක් සිදුවේද මේ මගේ යහළුවන්ට තිබෙන ප්‍රශ්නයක් වන අතර ඔවුන් පවට බිය වුවත් දැන් ඒ පුරුද්දකට ගොස් ඇත කෙනෙක් විහිළුවට බොරුවක් පැවසු විට අනිකාය විහිළුවක් බව දැන එය හිතේ වචනත් ඉන්න නොරදී ගත්තත් වගේ තියෙන්නේ ඒයින් කියන්නට පවක් සිදු වේද මම හිතන්නේ මෙහෙම වෙනවා නම් ওই රේඩියෝ එකට විතර පව සිද්ධ වෙන්නේ මුළු ලෝකෙ මොකටවත් උදේ ඉඳලා හැන්ද වෙනකම් බොරු කියන්නේ ඇහුවත් නැතත් කියනවා ටෙලිවිෂන් එකත් අතිශෝක්තියයි බොරුවයි උදේ ඉඳලා හැන්ද වෙනකම් පත්තරත් ඒවා ඒ නිසා ජනමාධ්‍ය මිනිසුන්ට මේ විදිහට පව සිද්ධ වෙනවා නම් මම හිතන්නේ වෙනම කන්ටේනර් සෝන වේ ගෙනියන්න ඒ මොකද මේ මිනිස්සු ඇහුවත් නැතත් ඒ පව් කරනවා ඒක නිසා මේ වගේ වෙනවනම් ඇත්තට තමන්ට පුළුවන් කියන්න කෙසේ කිව්වත් අහන්න සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා සිංහල වචනයක් තියෙනවා. ඒ මනසේ පව කරගන්න හැදුවත් තමන් ඒ කේලමට අහුවෙන්නේ නැතුව බොරුවට අහුවෙන්නේ නැතුව ඉඳීමෙන් එයාට වෙන්න තියෙන පව වළක්වන්න පුළුවන් ටිකක් දුරට. නමුත් 100ක් වළක්වන්න බෑ. අඩු ගන්න බොරුව නැත්නම් මෙතන හිස් වචන වලට වැටෙනවා. බොරුවක් නෙවෙයි නේද නිකන් හිස් වචනක් බවට වැටෙනවා. ඒ නිසා ඒක නා සිද්ධ වෙනවා. නමුත් අපුඩිය ගන්න අත් දෙකක් වගේ බොරුවෙන් රැවටෙන ප්‍රමාණයට අනුව තමයි පව වැඩි වෙන්නේ. මේ බොරුව කියනකොටම අනිත් එක්කන අහුවෙනවනම් එහෙනම් ඒ බොරුවේ සීරසියක්ම ඒක කර්මපතයක් බවටපත් වෙනවා. නමුත් අනිත් එක්කන දන්නවනම් ඒක <coughs> ගණන් ගන්න දෙයක් නැහැ. බොරුවක් වෙන්න ඇති කියලා කරන්නත් වෙන පෞසි ප්‍රමාණය සිදු වෙන අල්පසාවද්‍ය වෙනවා. ඒක නිසා අසන්නා සීබුද්ධිමත් වීමෙන් මේ කියන්නට සිද්ධ වෙන පව් අඩු කරන්න පුළුවන්. ඒ විදිහට අපිට පුළුවන් ඥාතින්ට උදව් කරන්න, යාළුවන්ට උදව් කරන්න. නමුත් Taman මතක තියාගෙන ඉන්න ඕනේ ඒක අපිට හරවගෙන ඒගොල්ල මම බොරු කිව්වට කමක් නැහැ කියලා Tamanගේ පැත්තට දාගන්න එපා. Taman Tamanගේ පුළුවන් තරම් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ බොරුවට අහුනේ නැතත් හිස් වචන වලට අහුවීමෙන් එහෙම නැත්නම් කේලමකට අහුවීමෙන් මේක අනික් පැති වලින් සමාජ ධර්ම හානි කරන වෙන්න ඉඩ තියෙන නිසා සම්පූර්ණයෙන්ම නොකර ඉන්නවනම් හොඳයි. එහෙම නැත්නම් කරන්න තියෙන්නේ ඒ වෙලාවට පුළුවන් තරම් හිත බේරගෙන කෙලෙස් වලට වැටෙන්න දෙන තු බේරගන්න එකයි. නමුත් අනික් පුද්ගලයා ගැන අපිට හරි අමාරුයි විනිශ්චයකරනද නමුත් Taman අහුවෙන්නේ නැති ප්‍රමාණයෙන් ඒ මනස බේරෙනවා සහනයක් වෙනවා කියලා මම හිතන්නේ වැරදිකින් තොරව කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාදී හුස්ම රැල්ල නොදැනී ගොස් ඊටාම සහැල්ලු බවක් දැනේ. අත් දෙක නොදැනුවත්වම දෙපැත්තටත් උඩු අතටත් පිළිහි ගොස් පාවෙන වාසිය දැනේ. නමුත් සතිය පිටුව ඇත. එවිට කල යුත්තේ කුමක්ද? ඇතිකට තියෙන කල යුත්තේ යමක් නොකර සිටීම පමණයි. නිකන් ඉන්න එකයි. ධර්මයේ අනුව වැඩේ සිද්ධ වෙනවා. ශරීරය තමන්ගේ විස්රාම අවස්ථාවටපත් වෙනවා. තමන් ඒක දන්නවා. සකස් කරත් මොකුත් වෙන්නේ නැහැ. නමුත් සකස් නොකර හිටිය කියලා පාඩුවක් නැහැ. එහෙම මේකට සම්බන්ධ නොවි මේකට Taman සිත් කරදර ගන්න නැතුව අනුන්ගේ දෙයක් වෙන්න වගේ බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. තවද ඊටමත් සුදු පැහැ ආලෝක ධාරාවක් මතුවේ සැනින්ම තුනි වියයි. නමුත් නිල් පැහැ තීලිය විහිදුවමින් එකම ආකාරයෙන් විශාල පෙති සහිත මලක් සෑම විටම දැర్శන වේ. ගරු ස්වාමීන් වහන්සේ එය කුමක්ද? මම හිතන්නේ අපි කමඨා සුද්ධ කරනකොට කීප වතාවක් මතක් කරා. මේ වගේ දේවල් දැකීමෙන් යුවා පිළිබඳව විනිශ්චය කරනවට වඩා සුදු පාට ආලෝකය දකිනකොට නිල් පාට ආලෝකය දකිනකොට යනේන ආලෝක දකිනකොට නතර වෙන ආලෝක දකිනකොට ආනාපාන මොකද්ද වෙන්නේ කියන එක තමයි ප්‍රධානම. ඔය දක්න දකින මතුවෙන නිමිති කතා කරන්න පටන් අරගත්තොත් ඒ නිසාම ආනාපාන සතිය කැරෙනවා. නමුත් සාධාරණ වෙන්න පුළුවන් ඒ වෙලාවේ ආනාපානේ පේන්නේ නැතුව වෙන්න පුළුවන්. ආනාපානේ තුනි වුණාට පස්සේ නමුත් ආනාපානේ නැති වෙලා නැහැ. ගිලි ලීන වෙලා තියෙනවා. සැඟවිලා තියෙනවා මේක ඒයි කියන අදහසින් මේ ආලෝක සංඥාවල හෝ වෙන සංඥාවල විස්තර බලන්නේ නැතුව ආනාපානිය පිළිබඳ අපේක්ෂා පැවැත්වීම තමයි කරන්නේ. මේවා තෝරන්න බේරන්න ගියොත් වෙන්නේ මොකද්ද? ඒ කරන හැම වෙලාවකම පමාවට වැටෙනවා. ඒ වගේම අන්නවත නැතත් කරන්න තියෙන අවස්ථාව නැතුව එනේන එකේ විස්තර කරන්න යෑමෙන් හිත චින්තාමේ පැත්තට මේ ඇදගෙන යන්න ඉඩ තියෙනවා. ඒක බොහෝ විට ප්‍රත්‍යක්ෂයට බාධා කරනවා. ඒක නිසා එහෙම පේනකොට සමහරලාට අන්ධකාර පෙනේ. සමහරලාට පහසුකම් පෙනේ. සමහරලාට අපහසුකම් පෙනේ. ඒ කොයි එක ආවත් අෂ්ටෝක ධර්මී කම්පා වෙන්නේ නැතුව මූල කර්මස්ථානේ පවත්වන්න පුළුවන්ද? තුනී උනත් පවත්වන්න පුළුවන්ද? අරමුණු නැති උනත් පවත්වන්න පුළුවන්ද කියන එකයි කරන්න තියෙන්නේ. මෙවට අදින ගතිය මාර්ගපාක්ෂිකයි. ඒවා කෙලස් කියලා පුළුවන් තරම් තුනී කරගෙන යන එකයි කරන්නේ. ඔබ වහන්සේ පළමු දිනේදී භාවනා කමඨාන් ලබා දීමේදී දේශනා කරන දායුරින් භාවනා කරන අවස්ථාවේදී හිතට නැගෙන නොයෙක් කිචිවිලි මත එක් එක් පුද්ගලයාගේ චරිතය නිර්ණය කිරීමෙන් ඕගේ හෝ ඇගේ භාවනා සඳහා ඒ වහල් වන ආකාරය කරනවායින් නැවතත් පැහැදිලි කර දෙනසේක්වා මේක කියලා තියෙන එක මට තේරෙනවා නම් කියන්න තියෙන්නේ අපි අරමුණක් විතර දාපු දවසේ අපේ ආනාපානිය හෝ ඉම්බි මැකීම හෝ සක්මන ගියක හෝ දාපු දවසේ තමයි අපිට තීරණ පටන් අරගන්නේ අපේ හිත කොච්චර Tamanට කතා කර කර ඉන්නවද කියලා. මේ භාවනා නොකරන එකනට මේක තේරෙන්නේ නැහැ. මේක ප්‍රශ්නිකුත් නැහැ. නමුත් භාවනාවට හිත දාපු ගමන් තේරෙනවා මේ හිතේ තියෙනවා දොඩමලු ගතියක්, ඇතුළත වාචාල ගතියක්, වැඩිම හිතවිලි දෝරේ ගලනවා. මේ හිතවිලි දෝරේ ගැලීම මේ නිසා භාවනාව පටන් ගන්න කෙනාට හරීම කරදරයක්. අරමුණේ හිත පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා මේ පුද්ගල සාමාන්‍යයෙන් කරන්නේ භාවනා කරන්න ගියාම හිතවිලි වලට වෛර කරනවා. හිතවිලි පිළිබඳව හිත නරක කරගන්නවා. නමුත් මේ හිත නරක කිරීමෙන් කිසිම ප්‍රශ්නට උත්තරයක් ලැබෙන්නේ ඒ වෙනුවට මේකේ සාධනීය පැත්තක් බලන්න පුළුවන්. තමන්ගේ භාවනා කරන යනකොට නිටතරම සිද්ධ වෙන්නේ හිතවිලි වලින් බාධා වෙනවා නම් ඒ හිතවිලි රාග නිශ්චිත හිතවිලිද ද්වේෂ නිශ්චිත හිතවිලිද අතීතේ සම්බන්ධ හිතවිලිද අනාගත සම්බන්ධ හිතවිලිද කියලා ඒ හිතවිලි වල අන්තර්ගතය මොකක්ද කියලා පොඩ්ඩක් බලවුවොත් ඒකෙන් Tamange චරිතය දැනගන්න පුළුවන් නිතරම මධ්‍යස්තරමුණක් වෙන ආනාපානතිපීදී රාග හිතවිලි හිත හිතාින කෙනෙකුට නම් විතක්ක චරිතයක් රාගයට ආශාවට බර තරහායන හිතවිලි නුරුස්නා ගතියන දේවල් ගැන කල්පනා කරනවා නම් විතක්ක චරිතයක් ද්වේෂයට බරයි. අතීතය ගැන කල්පනා කරලා පශ්චාත්තාප වෙන එකක් නම් ඒ ද්වේෂයට බරයි. අනාගතයට යනවා නම් ඒ වික්ෂිප්ත හිතක්. ඒ වගේ විදියට බලා ගන්නවා නම් Taman අනුන්ගෙන් චරිත සාහිත්‍ය ලැබනවට වැඩිය Tamanටම Tamanගේ චරිතය හඳුනා ගත්තොත් තේරුම් ගන්න පුළුවන් එදිනදා ජීවිතවලදී අපි සමාජ සම්බන්ධකම් වලදී ඇති කරගන්න ගැටුම් බොහෝ විට තමන් කතා කරන්න ඕන දේ නෙවෙයි කියවෙන්නේ. අර චරිත ලක්ෂණ අනුව එක පාරට කිරින දේවල් තියෙනවා, කීවන දේවල් තියෙන නිසා ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ නිසා තමන් රාග චරිතයක් කියලා හිතමු. ආශාවල් භරිතයි කියලා. එහෙනම් තමන් දැනගන්න ඕනේ භාවනා කරන වෙලාවෙන් පිටතැන්වලදී කාමයේ රාගයේ දනවන තැන්වලට නොගොහින් අසුබය පිළිකුල දනවන තැන්වල බේරුණොත් කෙලෙස් වෙනවත් අඩුයි භාවනාවට පහසුයි. ද්වේෂ චරිතයක් නම් ඒ වගේ නුරුස්නා තැන් වලට නොගහින් හිත ප්‍රියමනාප තැන් වල පැවැත්වීමෙන් භාවනාවට වාසය වෙනවා. ඒ නිසා පරිසරය හදාගන්න ඇසුරු කරන දේවල් පිළිබඳව විනිශ්චය කරගන්න තමන් කවුද කියලා දැනගන්න එකයි තියෙන්නේ. නමුත් භාවනා නොකරන කෙනාට අවුරුදු 100ක් මේ පොළොවේ මත ජීවත් වුණත් කවදාකවත් මම කියන්නේ කවුද කියලා දැනගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් එකක් සිද්ධ වෙනවා මරණ චිත්තක්ෂණයේදී මේ ප්‍රශ්නේ මතුවෙනවා. උඹට අවස්ථාවක් දුන්න මනුස්සකම දීලා තියෙනවා මං කවුද කියන එක තමන් කවුද කියන එක විනිශ්චය සිද්ධ වෙනවා මරණයේදී. ඉතින් අපි මරණ මොහොත දක්වාම භාවනා නොකර චිත්තචෛසික ධර්ම දන්නේ නැතුව හිටියොත් මරණය තද අභග්යක් බවටපත් වෙනවා. එන මොන හරි කර්මයකට ගසාගෙන යනවා. නමුත් කල්ලාතුව භාවනා කරලා මයිලඟ නිතරම තියෙන නුරුස්නා හිතවිලි එහෙම නැත්නම් මයිලඟ නිතරම තියෙන ආශාබරිත හිතවිලි කියලා දන්නවනම් අපිට මරණයට ඉසලා ඒව පිළියම් කරගන්නත් අවස්ථාවක් තියෙනවා. කල කලපලොප්පාවක් එන්නේ නැහැ. ඒ නිසා තමන්න තමන් අනුකම්පා කරනවනම් තමන්ගේ අත්ත කුසලය අත්ත සිද්ධිය බලාපොරොත්තු වෙනවනම් ලෙඩ වෙනකන් ඉන්න එපා මරණ මොහොත වෙනකන් ඉන්න එපා වයස වෙනකන් ඉන්න එපා මේ ස්වභාවයේ ඉඩක් දුන්නා මේ හිත මොනවද කරන්න කියලා බලන්න නැතුව මේ යකායි කම්මල වගේ මේක නිතරම වැඩ ඒ නිසා සරුවචනාංශේ මතක් කරනවා උදාසීන අරමුණකට දාලා ආනාපානි වගේ පිම්බීම හැකිලිම වගේ එතකොට හිත ක්‍රියා කරන ආකාරයේ අපිට දැනගන්න පුළුවන් විශේෂයෙන්ම බාධා එන ස්වරූපයෙන් දැනගන්න පුළුවන් තමන්ගේ චරිතය. ඒක බලන්නත් ඕනේ ඒ චරිත ලක්ෂණ මත වෙනකොට තමන් දක්වන ප්‍රතික්‍රියාව මානසික වෛද්‍ය උපදේශනා කරන කෙනෙක් තමන් ළඟට එන රෝගියාගේ කතාවෙන් ඒ රෝගියාට තියෙන මානසික අසහනය තෝරා ගන්න යම් ආකාරයකටද ඒ වගේ තමන් ලෙඩා වෙනවා තමන් මානසික උපදේශන වෙනවා භාවනාවම බෙහෙතක් වඩපත් වෙනවා මේක 1918 19 වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමන්ගේ මානසික උපදේශන සම්බන්ධ විස්තරේ ලියලා තියෙනවා මානසික උපදේශන දෙන උපදේශකවරයා නම් තමයි උපදේශින් බලාපොරොත්තු එක්කනට බොහොම පහසුවට වාඩි වෙලා විවේකීව ඉඳගෙන එයාගේ තියෙන ප්‍රශ්නේ කතා කරන්න අනිදී. දවසක් කතා කරන්න, දෙකක් කතා කරන්න, තුනක් කතා කරන්නදලා යාට විශ්වාසය දෙන්න කියනවා මම වෘත්තීයම වශයෙන් බැඳිලා තියෙනවා මේ තොරතුරු කාටවත් දෙන්නේ නැහැ කියලා. එතකොට මේ දෙන්න අතර තියෙන අන්‍යෝන්‍ය විශ්වාසය මත අර කෙනා කතා කරන්න පටන් ගන්නකොට එයාත් දන්නේ නැතුව ඉබේම වගේ මේ මානසික රෝගයට හේතු වෙච්ච කාරණා මතුවෙන්න ඉඩ තියෙනවා. අන්නේ මතුවෙන වෙලාව එනකොට කොහොම වෙලා දන්න සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලියලා තියෙනවා උඹගේ කතාව දිහා අහගෙන ඉන්න ඕනේ බීරෙක් වගේ කියලා. කිසියම් ප්‍රතික්‍රියාවක් නොකර නෑහෙන ස්වරූපයෙන් අහගෙන ඉන්න ඕනේ. හැබැයි රෝගියාට දැනෙන්න ඕනේ අවතියක් තියෙන බව. තමන් අවදියේ කියන දේ අහගෙන ඉනවා හූමිටි තියන්නේ නැහැ. අන්නේ එදාට උඹ මේකට හෝමිද තියන්නේ නැති නිසා උඹ හිත තැම්පත් වෙයි. අන්නේ තැම්පත් වෙච්ච හිතට මේ රෝගියාගේ මනසත් එක්ක ටෙලිපති වලින් කනෙක්ට් වෙනවා සම්බන්ධ වෙනවා. එතකොට උඹට ඉබේම මතක් වෙයි කියන්න ඕන කාරණාව උත්තරේ. හිතලා ගන්න බෑ කියලා. නමුත් අවාසනාවට හෝ වාසනාවට සිතුමට පොයින්ට් කිසිම ගෝලේ බීරෙක් වගේ අහගෙන ඉන්නවා කියන එක තේරුම් ගත්තේ නැහැ. ඒකල ඒගොල්ලෝ හිතුවා ඒ බීරෙක් වගේ අහගෙන ඉන්නවා කියන එක රෝගියාට කරන නිග්‍රහයක්. නමුත් එරික් ෆ්‍රොම් පරම්පරා දෙකකට පස්සේ හොඳට මේක බුදුරජාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණ අය සෙන් බුද්ධ학ම දැනගෙන සර්වචනanse දේශනා කළා තියෙනවා සෝතවා බදිරෝ යතා කියලා. ඔබට මොන දේ ඇහුණත් බීරෙක් වගේ අහගෙන හිටපන්. කිසිම ප්‍රතික්‍රියා කරන්න එපා කියලා. ඉතින් යෝගාවචරය භාවනා කරනකොට තමන්ගෙම මනස දොඩමළු වෙනවා. සතිය අහගෙන ඉන්නවා. සතිය කිසිම ප්‍රතික්‍රියා කරන්නේ අහගෙන ඉනකොට සතියට මේ ලෙඩාටම දොස්තර හම්බ වෙනවා Taman තුලින්ම ඒ දෙන්න අතර සම්බන්ධතාවයේදී ඉබේම අර සායනයක සිද්ධ වෙන වැඩේ ඔය ෆ්‍රී ඇසෝෂියේෂන් වල නැත්තම් කවුන්සලින් වලට ඕන වැඩේ වෙනවා. ඒක සරුවචනසේ දේශනා කරේ අවුරුදු 2006 කට ඉස්සෙල්ලා ඒ මනතට දොඩමළු වෙන්න ඇරලා බලහනින්න ප්‍රතික්‍රියා කරන්නේ නැතුව එතකොට Tamanටම Taman කියන්නේ කවුද කියන එක තේරෙනවා. හැබැයි එකක් මට මගේ අත්දැකීමෙන් කියත හැකි මේ කවුරුත් හිතනට වඩා පාහර ජඩ මනසක් තියෙන හැම කෙනෙක් ගාව. කවුරක්වත් කැමති නැහැ මේ මනස කියන දේ අහන්න ඊට වැඩිය කැමති මේ ජනාධිපති මොකද්ද කියලා කියන්නේ. එහෙම නැත්නම් දේශපාලනඥයා මොනවද කියලා කියහන මොකද ඒගොල්ලෝ ලස්සනට හදලා කතා කියනවා. නමුත් Tamange දේහන්න ගියොත් මේක ඇතුලේ තියෙන තුච්ච පාහර කුණු වෙච්ච කෙලස් රාශියක් ඇතුලේ තියෙනවා. අපි මේක දකින්න කැමති නැති නිසා අපි අනුන්ගේ කතා අහනවා, රේඩියෝ අහනවා, පත්‍ර බලනවා කර කර ඉන්නවා. කවදාරි භාවනා කරන්න ගිය දවසේ gedetta ආපු දවසේ හිත මේ ඇතුලේ තියෙන කුණු එළියට ගත්තොත් බුදුජානන්සේ සුද්ධ ප්‍රකාශයක් කරනවා අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපදිතං සමාධිස පරිපන්තෝ. මහන්නේ මොනම වෙලාවක ඕනම කෙනෙකුට හිත අතීතයට ගියා නම් ඒක පශ්චාත්තාපයට කාරණා. මොනක සතුටෙන් දෙයක් මේ ජීවිතේ නැහැ. බුදුන්වත් නැහැ. මොකද මේ ඊටදී හොඳ දේවල් කරන්න තිබුණා අපි කරලා තියෙන්නේ මේ කෙලෙස් සහිත කය බිනවන වැඩ කවදාකවත් සන්තෝෂ වෙන්නේ නැහැ කිසිම යකෙකුට මිනිස්සෙකුට ඉස්ත්‍රියාවකට මරණ මොහොතේ සන්තෝෂ වෙන්න බෑ අනිවාර්යයෙන්ම බයකුත් ඒ ඔක්කොමලා හිතනවා එහෙම බයක් ඉන්නේ සුනාමිය આવොත් විතරයි කියලා. උන්ට මතක තියාගන්න හැම කෙනෙකුටම මරණයේ සුනාමියක්. දැක දැක දන දන ගලවනවා මේවා. ඒක නිසා ඊට ඉස්සෙල්ලා නිදහස් වෙන මනස දොඩමළු වෙන ආකාරයෙන් මම කියන්නේ මොකಾದ කියලා දැක්කනම් අපිට බුදුහාමුදුරන්ගේ බෙහෙත් මල්ලෙන් බෙහෙතක් හොයලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙන්නලා දෙන්න පුළුවන්. නමුත් අපි ඒකට විතර බය වෙන මොකටවත්. ඒ නිසා අපි හරීම බයයි ඇතුළ බලන්න. ඒ වෙනුවට අපි පිට බල බල ඉන්නවා. නලු නිලිය දිහා බලනවා. දේශපාලනඥයෝ දිහා බලනවා. තොරම් බලනවා. ඇඩ්වර්ටයිස්මන්ට් බලනවා. බල බල බල බල දවස ගත කරනවා. ඇතුළ බලන්න ගිය දවසේ බලුගුණක් දැක්කා වගේ කැරණි ගුණක් දැක්කා වගේ ඔය නිල්ලඹ පෝස්ටරයක් ගහලා තිබුණා ඔබ කවදා හෝ උඹේ සතාර්ථය දැක්කොත් ඔබ දුවන්න පටන් අරගනි භූතෙක් දැක්කයි කිව්වයි. අපි යථාර්ථය දකින්න කැමති නෑ. අපිට ඕනේ නිකන් උණු පිටියම් කර කර ආලවට්ටම් කර කර ඉන්න. භාවනා කරන මනුස්සයෙක් ඒක දකින්න වෙනවා. ඒත් කලාතුරකින් කෙනෙකුට තමයි පෞරුෂත්වයේ තියෙන්නේ. ඒක දැකලා කන් ඇමුණ කන් තිබුණාට බීරෙක් වාගේ, ඇස් තිබුණාට අන්ධෙක් වාගේ, දැනුව තිබුණාට ගොඩුවෙක් වාගේ මේක දිහා බලාගෙන ඉන්න. ඒ විශාල සීලයක් අවශ්‍යයි. විශාල සද්ධාාවක් අවශ්‍යයි. විශාල විශ්වාසයක් අවශ්‍යයි. ඉතින් ඒක මේ ඒ විශ්වාසයේ ශ්‍රද්ධාව සීලේ නැතුව ගියොත් පිස්සු වැටෙන දින කෙටිම මාර්ගය කියලා කියයි. ওই දේ දැක්කොත් අනිවාර්යයෙන්ම කෙලින්ම පිස්සු තමයි. ඒ තරම් පිස්සෙක් මේක ඇතුළේ ඉන්නේ. දකින්න නැතුව පිට බල බල ඉන්න එක හොඳයි. බලනවා නම් කරුණා කරලා ඉන්සුලේට් කරගෙන යන්න හොඳ සද්ධාාවක් ඇතුව හොඳ වීරියක් ඇතුව හොඳ සීලයක් ඇතුව බුදුන්ව බාර දීලා ගිහිල්ලා බලන්න මේක දිහා බලන්න හොඳ දෙයක් නැහැ. හැම වෙලාවෙම නින්දිත තුච්ච දුකක් මේක ඇතුලේ තියෙනවා. ඒ වෙනුවට අපි මේ බාහිරේ බලන්න. ඉතින් ඒ නිසා මේ භාවනා කරන කටියට වඳින්න වටිනවා. අනේ මේක නිකන් බලනවා ඇති. අඩු ගානේ මේක මොකද්ද කියලා බලනවා. වඳින්න වටිනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනාවේදී භික්ෂුන් වහන්සේ නමක් ගිහියන් විසින් පිළිගන්න ලද චීවර පින්ඩපාසීනාස ගිලම්පස වලට පිළිගෙන සිල් රැකිය යුතු බව සඳහන් කරන ලදී. එසේනම් ඒ පාප අක්ෂේ දේශනා කරන ලදී. අග්ගි කන්දව සූත්‍රයේ එහෙත් පසුව ආනන්ද තෙරුණාංශික ප්‍රශ්නයකට වෙනත් සූත්‍රයක් ගෙන හට දක්වමින් අසුරු සනක් අසන වේලාවකදී මෛත්‍රී භානාවේ එම භික්ෂුව වඩන්නේ නම් ඊට වඩා උසස් කුසලයක්සේ බුදුරණන්සේ දේශනා කර ඇති බව දේශනා කරන්න ලදී. තවද ගිහියක විසින් යම් දානයක් දෙන විට තුන්සිත පහදවා ගෙන දන් පිළිගැන්වීම කුසලයේ සම්පූර්ණ වීමට අවශ්‍ය බව බුදුන් වහන්සේ දේශනා කරත. ඒ නිසා යම් කීයකු දන් පිළියෙල කරන භික්ෂුව යම් පිළියෙල කර දන් පිළියෙල කර භික්ෂුවට පිළිගන්නවා ඊට පැහැදිලිනි. පසුව මේ භික්ෂුව ශීලගෙන යම් කිසි දෝෂක් හෝ වරදක් අසා ගියාගේ අප්‍රචේතන අපිරිසුදු හොත් භික්ෂුවට නම් භික්ෂුවට නම් මෛත්‍රී භානාව වඩන කුසලයේ සම්පූර්ණ කරගත හැක. නමුත් ගියාගේ කුසලයේ උත්කෘෂ්ඨ නොවේ. වේදනා චේතනා පිසුදු කර ගැනීමට බුදුන් ගියා කොමක් කල යුතුද? මේ ගියා පැවිදි වුණා නම් ඉවරයි. ඒකට යාඩක් තියෙන උපකරණ. කවුරක්වත් එපයි කියලා තියෙනවා ඒ පැවිදි වෙන්න එපයි කියලා. මේ බුදුම ඕනාවක් තියෙන මේ ගිහිකම රැක ගන්න. දාන්නේ නැතුණත් කමන්නේ මොනවා නැද ගන්න මේ ගිහිකම රකින්නයි මේ මුළු ප්‍රශ්නේම ලියන්නේ. මේගොල්ලෝ හිතනවා මේ පැවිද්දු කියන જાතිය වදනකොටම පැවිදිලා ඇවිල්ලා කියලා. නෑ, ඔයගොල්ලෝගේ හිතේ. ඔයගොල්ලෝගේ ඉඳලා තමයි පැවිදිලා තියෙන්නේ. අතන මේ ක්‍රමයක් තියෙනවා ඒක කරන්න. මේ නැති එක අල්ලගෙන බදා කරන මේ දන් දීලාම නිවන් දකින්න හදන එක ගැන සෝරි කියලා ඉස්කේතියෙන් කියනදී. ප්‍රශ්නය ඇසීමකන සමාවන්න උපවාසයේ දේශනෙන් පසු ඇති වූ සැකයක් දුරු කර ගැනීම සඳහායි ප්‍රශ්න නැගුවේ. කොහොනක මම හිතන්නේ මගේ උත්තරෙන් සැකේ දුරු වෙයි කියලා. ඒ නිසා දවසේ සුළු වේලාවක් හෝ පැවිදි හෝ ජීව හෝ අපිට මේ ලැබිච්ච manussාත්ම භාවය ගැන අපිට ලැබිච්ච මේ බුද්ධෝත්පාදයේ කාලය ගැන අපිට මේ ලැබිච්ච ෂණ සම්පත්තිය ගැන අපිට ලැබිච්ච මේ පැවිද්ද ගැන කල්යාණ මිත්‍ර ආශ්‍රය ගැන බණ අහනෙක් ගැන පොඩ්ඩක් සතුටු වෙන්න. ඒකයි මෛත්‍රී කරනවා කියන්නේ. අපි කවදද ජීවිතේ එකම චිත්තක්ෂණයක්වත් මේව කල්පනා කරන්නේ? බුද්ධියේ පටන් ගත්ත හැන්ද වෙනකම් මැටි පාගෙන ගොන්නු වගේ කඹරනවා මිසක් අපිට තියනද වෙලාවක් Tamange ශරීරය ගැන බලන්න. අපිට තියෙනද චිත්තක්ෂණයක් මාත් එක්ක ජීවත් වෙන්න. මේ චිත්තක්ෂණයේ දෙන වටිනාකම වෙන්නන්ට බුදුහාමසේ සඳහන් කරලා තියෙන මේ එක චිත්තක්ෂණයක් දවසකට මෛත්‍රී භාවනාව වඩනවා නම් කායගත සතිය වඩනවා නම් අසුභ භාවනාව වඩනවා නම් ඔබ රට්ටු දෙන පින්ඳ පාතයට ණය නැහැ කියලා. ඉතින් ඒකත් බයක් කරගන්න මේක හරව ගන්න පුළුවන් ඒ සඳහා නෙවෙයි මුතුන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ මේකට ක්‍රමයක් තියෙනවා වෙන්කරනද අඩු ගන්න දවසේ සීමිත වෙලාවක් මේ ලැබිච්ච මනුස්සාත්ම භාවය ගැන ලැබිච්ච බුද්ධෝත්පාදය ගැන ගැන ලැබිච්ච ෂණ සම්පත්තිය ගැන එක චිත්තක්ෂණයක් වෙන් කරපන් ඒකත් බැරි නම් මොන කැඹිරිල්ලක්ද කියලා හිතා ඒකත් බැරි නම් අර ගිනි කන්දර පයින්දේ කියලා බුදුහාම කියනවා අන්න අර ඔය ඔක්කොටම බැරි උදා කියලා අන්නනක අග්ගි කන්දරට බහපන් ඊට වැඩිය ලාභයි කියලා ඉතින් මේ සංසන්දනයක් කරලා පෙන්වන්නේ ඒකත් හරියට තේරුම් ගත්තේ නැත්නම් මේක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා අපි ලේසි වැඩේ මේ ප්‍රශ්නේ කොට නගලා තියෙන විදිහට පැවිදි වුණොත් උත්තරේ දෙන නිසා පැවිදි වෙන එකයි දෙන්නේ. පැවිදිලා එක චිත්තක්ෂණය මෛත්‍රී භාවනා කරපුවාම පැවිදිම වෙන්න ඕනේ එහෙම කියලා නෑ සර්වඥාන්සේ දේශනා කරලා තියෙන්නේ අච්චරා සංඝාත මත්තම් බිබික්ක වේමිත්තා චිත්ත මෙත්තා චේතෝ විමුක්තිම් භාවේය සෝ රට්ට අමෝගාන් රට්ට පින්නම් බුද්ධිය කියලා. මෙහෙම ගොල්ල ගත කරත් මේ පූර්ණ කායන භාවනා කරනකොට භික්ෂුවක් කියලා තමයි කියන්නේ. අනුන් දෙන බත්තක් පළඳා. ඒ නිසා ඒ බල වනතන බතට ණය නැහැ. ගත කරන වෙලාවේදී ස්වල්ප වේලාවක්වත් ඒ කායගත සතිය වඩනවනම් මෛත්‍රී වඩනවනම් අසුබ සතිය වඩනවා. ඒ නිසා සාමාන්‍ය භාවනා කරන නොකරන සෑමතනකදීම භික්ෂුන් වහන්සේලාගේ දිනචරියාවක් තියෙනවා. හවසට බුදුන් වැඳලා ඒ සිව්පසට අපේන දායක සීල විනාම සීපත් කරලා එයාට පින්පමුණවන එක චාරිත්‍රෙන් කරනවා. ඒක නෙවෙයි හොඳම වැඩේ නම් හොඳම වැඩේ නම් තමන් වශයෙන් භාවනා කරන එක. අඩු ගන්න දිනචරියා වෙලස කොටසක් වෙන් කරන් තියෙනවා වත පිළිත් කියලා. ඒ දායකයන්ට පින්පමනවන්න එහෙම නැත්තම් වන්දන බතට ණයයි. ඒ නිසා ඒකෙදි පාවිච්චි කරන්න බුදුජානක සංසන්දනාතෝක පෙන්නලා ඒකෙන් ගැලවීම සඳහා සමත විදර්ශනා ක්‍රමයක් පෙන්වන්නයි මේ බුදුහාමුදුරුවෝ යන්නේ. ඒක පාවිච්චි කරන්ඩ ඉතින් එක චිත්තක්ෂණයක් පුළුවන් නම් අසුරසනක් ඊට පස්සේ කල්පනා කරනවා මේක දෙකක් කරන්න බැරිද තුනක් කරන්න බැරිද හතරක් කරන්න බැරිද කියලා ක්‍රමයෙන් වඩ아가න යන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් තියෙනවා. වැඩසටහනේ පළමු දිනේදී විකාශනය කරන ද කාය අච්ඡේද වැඩසටහන සිංහල සිරචි සමගින් ඉංග්‍රීසි භාෂාවෙන් විකාශනය වන තේරුම් කර දීමක් ඇසීමට සලස්වන මෙන් ඊටා කරනවා ඉල්ලා සිටීමේ ඊටා වඩා ප්‍රයෝජනවත් වේවි. වැඩසටහන පළමුදනේ විකාශය කළ කාය උච්ඡේදන වැඩසටහනේ සිංහල සිරසි සමගින් ඉංග්‍රීසි භාෂාවෙන් විකාශන වන තේරුම් කර දීමක් ඇසීමට සලස්වන මෙන්න. ඇත්තටම මේ මේ වැඩසටහන වෘත්තීය වශයෙන් හදපු එකක්. ඒක තියෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මේ සමරිතය අයගේ ශරීරය අරගෙන ඒක ප්ලාස්ටිනේෂන් කියලා අලුත් ටෙක්නික් එකක් හොයන තියෙනවා. ඉස්සර වගේ ෆෝමලින් දානවා නෙවෙයි. ඒ සිලිකා දාලා මේ සය එහෙම ගල් කරනවා. ගල් කරලා ඉවරලා ඒ උපකරණ අංගෝපාංග පෙන්නලා මේ ශරීරය ඇතුලේ තියෙන දේවල් කටුගේක වගේ තියලා පෙන්නන මේ ප්‍රදර්ශනයක් තියෙන්නේ මුළු වැඩපිළිවෙලම තියෙන ඉංග්‍රීසි භාෂාව. ඒක නිසා අර මෙල්බන් වලින් බලපු කට්ටිය ඒගොල්ලන්ගේ මේ සංස්කරණයක් විදියට සිංහල කැප්ෂන්ස් දාන්න හදලා තිබ්බා. ඒකට අර ඉංග්‍රීසි ප්‍රකාශය වචන මේ අයින් කරන්න තිබෙනවා. ඉතින් නැතුව අර ඉස්ලාමක් මුල් දවස්වල පෙන්නපු ද බොඩි කියන එක්සිබිෂන් එක බැලුවා නේද? ඒක පැයකටත් වැඩිය වෙලාවක් යනවා. මුළු එකම සම්පූර්ණයෙන්ම ජර්මනියෙන් හදලා තියෙන නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් කියලා දෙනවා. ඉතින් ඒක නිසා හොඳම වැඩේ තමයි තා කාට හරි තියෙනවා නම් මේ කම්පියුටර්ස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමය ද බොඩි කියන කාරේ නැත්නම් කුන්ට ෆොන් හාගන් ඒක හදපු කෙනාගේ නම ගැහුවොත් උගාක් තියෙනවා එක එක ශරීරයේ එක එක ඉන්ද්‍රියන් වශයෙන් YouTube එකේ දැන් ගන්න පුළුවන් ඒක ෆ්‍රී. දැන් මුළු CD එකම ගන්නවා නම් ඒක සල්ලි කෙවලා ගන්න ඕනේ. ඒකේ තියෙනවා සම්පූර්ණ ඒ ප්‍රදර්ශනයෙම පෙන්නනවා. ඒක අසුභ භාවනා සඳහා හදපු එකක් නෙවෙයි. නමුත් මේ අපිට බෞද්ධයන් වශයෙන් අසුභ භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මීට වැඩිය තව සජීවී එකක් තියෙනවා. ඒක විශ්වවිද්‍යාල ළමයි ඉස්සරහින් තියාගෙන කැමරා සයි කරගෙන ඒ වෙලාවේ කපනවා. මිනිගෙනත් යන කපනවා. ඒක ඉතින් අර ඉංග්‍රීසි කමෙන්ට් කරලා තියෙන්නේ නිර්වත් ශරීරයක පණ තියෙන මිනිස්සෙක් ගෙන්නලා ඒව ඇඳලා පෙන්නනවා. ඉතින් ඒක මේ වගේ තැනක විකාශය කෙරුවොත් ඇතිවෙන ප්‍රශ්න නිසා ඒක බොහොම සජීවී එතන මෙතන ප්‍රශ්න අහනවා. මිනිහෙන් කපලා පෙන්නනවා. උපකරණ වැඩ කරන හැටි පෙන්නනවා. සජීවී කෙනෙක්ගේ ඇඟට මේ ෆ්ලෑෂ් කරලා නැත්නම් ඇඟේ ඇඳලා පෙන්නනවා. ඒක ලංකාවේ ඇත්තට සભ્ય විදිහට ගණන් ගන්නෑ. නමුත් ඒ ටික බලන්න පුළුවන් YouTube එකේ. ඒ කටට අවශ්‍ය නම් එහෙම නැත්නම් එක්ක සිංහලෙන් අහන්න ඉංග්‍රීසි අහන්න වෙන්නේ ඉංග්‍රීසියෙන් අහුව සිංහලට අහන්න වෙන්නේ. ඒ දෙක ඉතින් සමග එකතු කරලා පෙන්වන්න අමාරුයි. ස්වාමීන් වහන්සේ ආනාපානයේ සියුම් වී යන විට ප්‍රශ්වාසයේ කෙලවර අල්ලා ගැනීමට තත් කරද්දී හිස පැත්තකට ඇලවි පහළට බරන බව දැනේ. මෙම සියුම් වීම වඩ වඩාත් ඇල්ලීමට යන විට හිස තවත් තවත් පහළ වී ශිරුර සමතුලිත කරගැනීමේ සමතුලිත නැති තත්යකටපත් වීමෙන් පෙරලේදයි සිටේ. මේක මහත කෙනෙක් නම් හැබැයි පරිසම් වෙන්න උඩටක් වෙ ඉන්නේ හින්දා. නැත්තම් බය වෙන්න දෙයක් නැහැ අපි කොහොම හරි ජැක් එකක් ගහලා උස්සලා දෙන්න බය වෙන්න එපා. හිත ආනාපානී ඊතා සියුම් මායිම දක්වා ගමන් කිරීමට මේ බාධාව කීගෙන ඒ සඳහා කළ හැකි යමක් තිබේද? හිස ඔසවන්න තත්කල විට සමාධිය බිඳේ. මේක මේ මට නිදර්ශනයක් කියන්න මතක් වෙන්නේ නමුත් මේක නැවත නැවත කිරිල්ලෙන් එහෙම නැත්නම් මේක අපේක්ෂා කරගෙන ගිහිල්ලා මම මේ ගෙවිමින් යන ප්‍රසවාසය අග බලන්නේ නැවතත් ගෙවිමින් යන ප්‍රසවාසය අග බලන්නේ කියලා බලනකොට ඒ මේ ප්‍රසවාසය අග බලාහන යනකොට මේ ශාරීරියේ පාලනේ නැති අර පිකාසෝගේ චිත්‍රයක් ගැන කතා කරනකොට කියන ඔයා ලෝකේ තක්ෂම චිත්‍ර ශිල්පියෙක් අට්ටාලයක් උඩ ඉඳගෙන චිත්‍රය ඇඳලා චිත්‍රයේ විස්තර බල බල අට්ටාලෙන් පිටිපස්සේ පිටිපස්සට පිටිපස්සෙන් පිටිපස්සට ගියා. ඒතර ගෝලයා චින්ත ටින් එක බලන්නේ හිතවලු තව මේ දැන් ඌරාට මතක නැහැ අට්ටාල උඩ ඉන්න බව. තව අඩියක් තිබ්බනම් අට්ටාලෙන් වැටෙනවා. මිනිහකට චින්ත ටින්ෙන් ගව චිත්‍රෙට. ඊටසේ කෑ ගහගෙන ඉස්සරහට බැන්න බක් කෑවා මගේ චිත්‍රය කියලා. කෑවා තමයි ඒක තව අඩියක් පස්සට ගියා නම් බෙල්ල කඩා ගන්නවා කියලා. අර චිත්‍රයේ ලස්සන රස විඳිනකොට ඉන්න තැන මතක නැහැ. ඒ අපේ අපේ පැත්තේ තියෙනවා තුම්පණිය කියලා ගමක්. මේ ඒක කියන තුම්පණිය මිනිසුන් කියන්නේ මෝඩයෝ කියලා. තුම්පණිය මිනිසුකට වෙච්ච වැඩක් තියෙනවා. ඒ මනුස්සයාට මේ ගෑනිට පළවෙනි බබා හම්බ වෙන දාසේ බොහෝම ආශාවෙන් බලන ඉඳලා තියෙන මිනිහා. ඉතින් ඒ හම්බ වෙන්නේ නැහැ. ඉතින් මල කපන්න පමා වෙන නිසා මිනිහා යතරමැද විජහර ගිහලා කිතුලේ මල කපද්දී මේ පණිඩ කාර්යයක් ඇවිල්ලා කියලා තියෙනවා මේ බබා හම්බුණා කියලා. ඉතින් හම්බ වෙනකොටම හෙවණැල්ල මනින්න මිනිහා කිතුල් පිට දිගේ ගිහිල්ලා පියන හේවණල්ල බනාගෙන යනකොට ළමයා හම්බ වෙන වෙලාවට මිනිහා මැරලා වැටලා තියෙනවා. වැටලා මැරලා තියෙනවා. ඉන්නට මතක නැති උනාට සන්තෝෂ හිතවිලිදී ඉන්නේ කිතුල් ගහක් උඩ කියලා. හේවණල්ල පියවර පියවර තුනක් තියෙනකොට ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නේ කිතුල් පිට උඩ පියවර මැන්නේ කියලා අපතේ කවියට කියන වගේ ආනාපානෙ හොඳටම වගේ සිවුමේක යනකොට මේ වගේ පාලනය ගිලිනවා. හිත වැඩ කරන්නේ නැතුව යනවා. ඒ තරම්ම මේ ඒ සතියේ ඊටාම සූක්ෂම සමබර භාවයකට එනකොට මේක පාණ්ඩු මට්ටු කරගන්න බැරිව මේකේ අනාත්ම බව සාමාන්‍ය ජීවිතයට වැඩිය හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් යෝගාවචරය ආය ආත්ම සංඥාවට ගිය ගමන් සතිය කරනවා සමාධිය කරනවා. මේ අනාත්මේ බාහිර අරගෙන මෙහෙම උනට මොනක්වත් වෙන්නේ නැහැ. ඒක එහෙමම කාය ජීවිත අපේක්ෂාවක් නැතුව අර ආනාපානීය සියුම් භාවයට හිතියව ගන්න ගත්තොත් ඒ යෝගාචරයට තේරෙන පටන් අරගන්න මේ සම්මුති ලෝකයේ ඉඳගෙන પરමාර්ථයට යන්න බෑ. પરමාර්ථයට යනකොට සම්මුතිය පාවා දෙන්න. සම්මුතිය පාවා දෙනවයි කියලා කියන්නේ මේකේ පාලන ශක්තිය නැති වෙනවා. ඒක නිකන් සාමාන්‍යයෙන් කියනවා හඳට රොකට් එකක් යනකොට මෙහෙන් රොකට් එක පිටත් කරලා 76ක් විතර යනකම් තන්නේ කර එක පාලනය කරන්නේ පාලක මැදිදී. නමුත් ඉන් එහාට ගියාට පස්සේ කොතනදීද හඳට යන්නේ කියලා ඊගාව රොකට් පත්තු කරන එක පාලක මැදිරින් කරන්න බෑ පාලක මැදිරි බලය ඒ රොකට් එකේ ඉන්න ගංගන ගාමින්ද දෙනවා අජතාවකාශ ගාමින්ද ඊට පස්සේ තමයි මොකද මේ මේ පොළවේ ඉඳගෙන ගුරුත්වාකර්ෂණය නැති තැනක කරන්න ඕන දෙ තේරෙන්නේ ඒකට බලය දෙන්න ඕනේ ඒගොල්ලන්. ඒ වගේ තමයි භාවනා කරන යනකොට මේ සම්මුතිය හොඳට ඉඳ ගන්න එක ආසස් ප්‍රසවාසී ඉන්න එක ගෙවම් කර කර කරකට යනකොට මේ සම්මුති පාලන ශක්තිය අපි කියන ආණ්ඩු පට්ටු කිරීමේ හැකියාව ආත්මය කියලා අපි ගන්න එක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. අයින් වෙලා ශරීරයේ ස්වභාව සිද්ධියට යන්න පටන් අර ගන්නකොට මේක ඔය අපි පටන් ගන්නකොට තියෙන සමතිලිත භාවය, සමමිතික භාවය සහ පාලන කිරීමේ ශක්තිය නැති වෙනවා නිකන් බැලුමක උලම් බහින්න වගේ, හිස්මල්ලක් පෙලින් කරන්න හදනවා වගේ වැටෙන්න ගන්න. ඒ කියන්නේ ඒකට අදහසක් දක්වන බඩහිර මිනිසෙක් කියලා තියෙනවා ළමයා අම්මගේ බඩේ ඉන්නකොට ඉන්නේ මෙහෙම කුදු වෙලා. ඒක තමයි බොහොමත්ම සරල බොහොමත්ම විවේකී වෙන ඉරියව්ව. අන්තික ස්වභාවික මරණයටපත් වෙච්ච හැම මරණ ඇටසැකිල්ලකම ඇටසැකිල්ල තියෙන මේ වෙලාව. මරණ වෙලාවේදී මෙහෙම තමයි ඉන්නේ. ඒක තමයි ස්වභාවය. දැන් අපි ඉන්නේ පුම්බගෙන. දැන් අපි ඉන්නේ රංගපාගෙන. මේ රංගපෑම තියෙන ගමන් සම්මුතියට මේ પરමාර්ථයට යන්න බෑ. මේ සම්මුති ඔක්කොම ඒව ඔක්කොම හැලිලා වැක්කරන්න පටන් ඉතින් ඒක මේ බල බය වෙන්න දෙයක් නැහැ වැඩි වුණොත් ඉතින් මේ බෙල්ල බෙල්ල ඔළුව වදිනවා මොළුවේ මම දැකලා දෙනවා ඩෝංගා ඒ මයිත් එක බහනා කර කොරියාවේ එක්කනේ වැරණා තිස්සරක් තුසරක් කියලා එක පාට පිටිපස්ස ගන්න ඔය ගිහිල්ලා ඩෝක් කලයක ලෑලි වලින් හදලා තිබුණේ මමත් ඇහැරලා බැලුවා බලනකොට මිනිහා ලැජ්ජාවට ආයෙ ඇවිල්ලා හදාගෙන ඊට පස්සේ දවසක මම යනකොට භාවනා කරන්න යනකොට මේ භාවනා කර කර ඊට පස්සේ කියන්නේ දුවගෙන එනවා. මමත් ආකන්තුකයි මමත් විතර මේ භාවනා කරන යෝගියෙක්. අනේ මෙහෙම හවල එකන සැලෙනවා වැනෙනවා කියලා. ඉතින් මම කිව්වා ඒ මනසයා වැන්නුනට ඔබ වෙන්නේ ඉඳපා. ඔබ මොකද වෙන්නේ කියලා. නෑ ඒක ඒක කමන්නේ නැතුව මම කිව්වා මට නම් කමන්නේ. භාවනා කරන්න ගියාම ඒව වෙනවා ඒක ගණන් ගන්න එපා කියලා. ඉතින් ඒක නිසා අර භාවනා මධ්‍යස්ථානික නොවි භාවනා කරන්න නැති පිරිසක් අතර ගිහිලා මේක කරා නම් අනික් සේලකේම උසුළු විසුළුට ලක් වෙනවා. නමුත් භාවනා කරන පිරිසක් එක්ක ඉන්නකොට අපිට ඒක කාටත් හොරිය හැදුණා නම් ඒකට සොරි කියන්න දෙයක් නැහැ. කාටත් හොරිනේ. එක්කෙනා විතරක් හොරිය හැදුණා තමයි සොරි කියන්නේ. හරික ඔක්කොටම හොරි. ඒ ප්‍රශ්නේ නැහැ. භාවනා මධ්‍යස්ථානය කියන්නේ අන්න එහෙම එකක්. ඒ නිසා මේක ස්වභාවය කියලා හිතන්නේ යා. ආනාපාන සතිය වන්න විට කය සැහැල්ලු වීම සමගම හුස්ම රැල්ලද සියුම් වේ. එවිට සුදු රතු වශයෙන් ආලෝක දිස්වේයින් පසු දිව්‍ය මණ්ඩලමින් දෙයක් පිනේ. ඒ නොපිනියයි. නැවත යකුන් වැනි මිනිසුන්ද යක්ෂ රූපද පෙනේ. නැවතත් දිව්‍ය මණ්ඩලද ආලෝකයන්ද පෙනේ. මෙය මාරුවෙන් මාරුවට පෙනී නොපිනියයි. නමුත් සතිය පිහිට ඇත ඒ කුමක් නිසාද පහදා දෙන්න. එකම වාක්‍යය මේක වටිනාකම තියෙන්නේ මේ වගේ පෙරලි වෙද්දි තමයි සතිය තියෙනවනම් සතිය ආරක්ෂාව තියෙනවනම් කවදාවත් භාවනා නොමග යන්න. ඒ වගේම මතක තියානින්න ඒ භාවනා කරගෙන යන පාරේදී අපි බලාපොරොත්තු වෙච්ච නැති ශබ්ද, බලාපොරොත්තු නැති රූප, බලාපොරොත්තු නැති ගන්ධ, රස, ස්පර්ශ নানা ප්‍රකාර දේවල් පේන්න පටන් ගන්නවා. සමහර මේක ටෙලිපතික් කියලා හිතනවා. සමහර හිතනවා අතීතයේ පෙරපිරිසු කඳ පිළිවෙත දැක්කයි කියලා. සමහර හිතනවා අනුන්ගේ හිත කියන්න පුළුවන් කියලා ඇත්තටම වෙන්නත් පුළුවන්. නමුත් මේ සියල්ලම අව탁සීරු කරන්න කියනවා මේ මනස සම්මුතිය ඉඳලා પરමාර්ථයට යනකොට ඇති වෙන මේ වෙනසෙදී මෙව්ව එක එකක් තොර තොර ඉන්න එපා. සතියෙන් මෙතන ඉඳලා අතෙන්ට යනකම්ම අඛණ්ඩ සති ධාරාව පවත්තන්න මොනම හේතුවකින්වත් මනෝ විකාරම වන්න එපා. මොනම හේතුවකින්වත් මේව අගය කරන්න යන්න එපා. අව탁සීරු කරන්නත් එපා. නොදැක්ක විදියට යන එකයි තියෙන්නේ. ඉතින් මේක පිළිබඳව විවිධ ආචාර්යෝ විවිධ මත පළ කරනවා. නමුත් මගේ පුද්ගලික මතේ නම් භාවනාව හොඳට කරන බව මතක තියාගන්න. මේ පේන දේවල් ඉන්ටර්ප්‍රිට් කරන්න අර්ථකථනය දෙන්න ගියොත් ඒ කිරීම නිසාමම පමවසි දෙලා භාවනා කරනවා. පළවෙනි වතාවේදී අපි වැරද්ද කරනවා ඇති. නැවත නැවතත් කිරීමෙන් මඟ සලකුණු හේම ගෙවම් කරලා යන්න ඇරලා දිගට පවතින සතිය දිගට පවතින සමාධිය තමන් මේ කායानुපස්සනාව කය පදනම් කරගත්ත බව අමතක කරන්නේ නැතුව දිගට යන එක කරන්න තියෙනවා. කොහොමද මේ කියවනකොට කියන්න තියෙන්නේ මේ භාවනාව හොඳට සිද්ධ වෙන වෙලාවක් කියලා නම් තේරෙනවා. ස්වාමීන් වහන්සේ ආනාපාන ඊතා සියුම්ම විට ප්‍රාශ්වාසයේ කෙලවර සහ ඊළඟ ආශ්වාසයේ මුල අතර කාල පරිච්ඡේදයක් දැනගැනීමට හැකි වේ. මේ ඇත්තටම ආශ්වාසය සහ ප්‍රශ්වාසය අතර පවතින කාලාන්තරයක්ද නැතොත් ප්‍රශ්වාසය ඊටාම සියුම් වී සියුම් වූ විට ඒ දැනගැනීම සඳහා අපතුල ඇති නොහැකියාවද කියා හරියට දැකන්නේ කෙසේද? මේ දෙකම වළංගුයි. අපේ හිතේ තියෙන යම් කිසි සංවේදී භාවය අපිට පුරුදු කරලමදී අපේ පුළුවන් අපේ මනසක තියෙන උපරිම සංවේදී භාවයට ගියොත් මේක බුදු වෙන්න ඕනේ. අපේ මනස සම්පූර්ණ කාමයෙන් ගොරෝසු වෙලා කාමේ නිසා කාම සංඥාවල සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා යම් මට්ටමකට එහාට ගිය ගමන් දරා ගන්න බෑ. ඔය ਸਰවඥාන්ස අපිට දීලා තියෙන ආනාපානෙ ඒක ඊටාම ගොරෝසු සයින් පටන් අරගෙන සංවේදී භාවයේ දක්වාම ටික ටික ටික ටික පුරුදු කරනවා. ඉතින් අපේ හිත ගිහිල්ලා දැන් නතරලා ඉන සංවේදී භාවයෙන් එහාට සංඥාව අඩු වෙච්ච ගමන් අපි ඒක නෑ කියලා කිව්වට එතන නැතිවීමක් නෙවෙයි වෙන්නේ සැඟවීමක් පමණයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අර ඈතින් ඈතට යන ආශාන්තරාද්දියා බලන්න හිටියොත් ඒක තැනට ගිහිල්ලා නොපෙනියනවා. මොකද ඇත්තටම ආශාන්තරව නොපෙනී කියන හෙටපත්තේ පළවෙනි ඉල්ලක් කියලා තියෙනකෝ ආශාන්තරව පහසේ නැති උනායි කියලා. නැති වෙන්නේ නැහැ. කවදාවත් ආශාන්තර ආසේ නැති වෙනව නෙවෙයි වෙන්නේ අපිට දැක ගන්න බැරුව යනවා. ඉර පායනකොට තරු මැකෙනවා. ඒ තරු නැති වෙන්නේ නිසා නෙවෙයි. ඉතේ ආభాසය වැඩි වෙනකොට තරුණොප්පෙනිය යනවා. ඒ වගේ ආනාපානය අල්ලලා දීලා බුදුරජාණන්සේ කියනවා අන්තිම පුළුවන් තරම් සියුම් තැනට ගෙනියන්න. අන්න එතෙන්ද මේ මායාකාරී తত্ত্বය මේ ඇස්බඳුම මේ හෙට්ටුව එතන තමයි අපි භාවනාවේ සීමා. අපි හෙට ඊට වැඩිය ගැඹුරට යනවා. අනිද්දා ඊට වැඩිය ගැඹුරට යනවා. යන්න යන්න යන්න ඒ ඊටාම සියුම් ඔය දිබ්බ චක්කු ඥානෙට පේන දස්කල් හරහා පේන ගතිය, දිබ්බසෝත ඥාණයට අහු වෙන ඉතාම සියුම් සද්ද අහු වෙන ගතිය, පරචිත්ත විඥාණයට අහු වෙන ඉතාම සියුම් කම්පන වේග පවා යට තියෙනවා. අපිට ඒක සංවේදී නැති නිසා අපිට අල්ලන්න බෑ. නමුත් සංවේදී භාවය වැඩි වෙනකොට ඉන්නේ ඉන්නේ ඉන්නේ ඒ ගති වලට මතුවෙන්න අවස්ථාව ලැබෙනවා. ඒක නිසා අටුවාචාර්යින් වහන්සේලා මෙහෙම නිදර්ශනයක් දෙනවා. ගාන්ඨාරයකට ගැහුවට පස්සේ ඒ ගාන්ඨාරෙන් එන සද්දේ සියල්ල අමතක කරලා හොඳට අහගෙන හිටියොත් ක්‍රමයෙන් ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිල්ලා අන්තිම කොහෙද යන්නේ කියලා අහන්නේ කියනවා හිතේ. සද්දේ නැති වුණාද? මට අහන්න බැරුව ගියාද? වෙන සද්දකින් යට වුණාද? මේක දිහා බලන හිටියොත් අපි කිසිම සංසිද්ධියක් මේ ලෝකේ මේ තාක්කල් ඉවර වෙනකම් බලලා නැහැ. බලන්න ඉවසීමක් නැහැ අපිට. මේ සිද්ධි ඉවර වෙන්න ඉස්සෙල්ලා තව එකකින් මේක යට වෙනවා. ඒක ඉවර වෙන්න ඉස්සෙල්ලා තව එකකින් යට වෙනවා. ඒ නිසා මල්ලෙන් ගහිල්ලක් යනවා. කවදා හෝ සිද්ධියක නිමාව දැක්කනම් ඒක තමයි Nirodhe දකින්න කියන්නේ ඒක තමයි චතුරාර්ය සත්‍ය දකින්න නැත්නම් තුන්වෙනි ආර්ය සත්‍ය කියන්නේ අපේ හිත සංවේදී නෑ කෙනක කෙනෙක් දෙයක නිමාව දකින්න එකක් කැමති නෑ අන්තික සංවේදී නෑ අන්තික අපි ලෑස්ති වෙලා යන්නේ භාවනා කරනකොට තුනම හදලා දෙනවා ලෑස්ති වෙලා යනවා ඒක බය උපදුනා වුණත් ඇඟ සැහැල්ලු සහලවන්න ගත්තත් ඒක දිගේම යන්න බලාපොරොත්තු වෙනවා මේක මෙතෙක් කල ප්‍රතික්ෂේප කරමින් හිට බව දැනගන්න. කවදා හෝ නිමාව දැක්කනම් එකකයි දකින්න ඕනම එකක නිමාව දකින්න පුළුවන් නම් ඒක ඕනෑම දෙයකට යොදා ගන්න පුළුවන්. ඒ නිසා ආස්වාස් ප්‍රසවාසය අතර ආස්වාස් ප්‍රසවාසය නැතිවීමකු සිදු වෙනවා. ඇත්ත. දෙක ඒ නැති වෙන්නේ ඉස්සෙල්ලා හිතේ අල්ලන්න පුළුවන් ගතිය ගිලීලා යනවා. ආහනේ දෙක දැක්කොත් හැම ආස්වාස් ප්‍රසවාස දෙකක් මැදම නිවන තියෙනවා. හැම ආශ්‍රස් ප්‍රසාර දෙකක් මැදම මේ නිවන පන්නලා අපි ඊගා වෙන එකට යනවයි කියලා කියන්නේ අපේ හිතේ තියෙන ගොරෝසු ගතිය. ඒ ඒ ගොරෝසු ගතිය සියුම් කරන්නයි අපි ටිකෙන් ටික ටිකෙන් ටික ඒ සියුම් පැත්තට බස්සන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මා උදේසවස ආර්ය මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්. මේ පූජනීය ස්ථාන පැමිණි පසු ආනාපාන සති භාවනාව වඩමි. පැමිණි මුල් දිනේදීම රාත්‍රී ආනාපාන සති භාවනාව වඩමි ශීක්‍රේ සිට එකතන් වීමට සමගම ටික වේලාවකින් මගේ දකුණු ඇසේ කොනේ උඩු පිටහටු යටින් විශාල ආලෝකයක් ඇවිත් ඒ සමගම බල්බ් එකක් පිච්චෙන විට දැන විලසින් නැති වී ගියේය. මන්ද රසන ගතියක්ද දැනෙන. දැනට සත්‍යකිට පිට දිනකදී ආර්ය මෛත්‍රී භාවනාව වැඩමින් කර්මී සිටී විටදී මෙලෙසම සිදුවිය. මේ වන්නේ ඇයිදයි කියාමට කරුණාවෙන් පහදා දෙන්නේ. ඇත්තට මේ අරමුණු මෛත්‍රියද ආනාපාන සතියද පිම්බි මැක්‍රීමද කියලා බලපෑම තියෙන්නේ මේ ගමනේ ඉතාම මුල් පියවර දෙක තුනේ විතරයි. ඊට පස්සේ කොයි අරමුණෙන් ගියත් හිත පුරුදු කරපු සමාධියට වැඩනවා. ඒ නිසා අපි કોઈ ගුරුරෙක් භාවනා කරනවද, કોઈ ආනපන සතිය කරනවද, බිම්බි මැකිලිම කරනවද කියනවා පටන් ගන්නකොට විතරයි බලපාන්නේ. ඒක උදාහරණයක් වශයෙන් කියනවා මේ සීටිපාදරනෝ මාස්කලි පැත්තෙන් ආවත්, රත්නපුරා පැත්තෙන් ආවත් මළුවට යනකොට එකයි. එන පාරවල් දෙක පරස්පර විරෝධී මුලින් බලනකොට. මොකද ඉහළට යන්න යන්න එකම පාර වැටෙන නිසා පුරුදු කරගත්ත සතිය පුරුදු කරගත්ත සමාධිය හිත ඒකාග්‍ර වෙගෙන යනකොට මෛත්‍රිය හරහවෝ ආනාපානේ හරහා එනවා ඒක නිසා කොතනකදී හරි පුරුදු කරගත්ත සතිය සමාධිය තමයි අසරණ කරන්නේ ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා සතිය සමාධිය දියුණු කර ගැනීමට කල යුත්තේ කරන එකයි තියෙන්නේ සැමියාගේ අන්‍ය සම්බන්ධයක් නිසා මනසින් පීඩා විඳිමි භාවනාවට සිත එකඟ කර නොහැක කරුණා කර මට පිහිටවන්න. ඉතින් මේක අර උපමාවක තියෙනවා මේ අටුවාවේ තමන්ගේ ස්වාමියාගේ පැත්තෙන් කියලා තමන්ගේ භාර්යාව දුරාචාරයේ හැසිරෙනවා. ඉතින් ඒක නිසා ඒ හැසිරෙන හැම වෙලාවෙම තමන්ට පීඩාවක්. ඒ ස්ත්‍රියට ඒක වළක්වන්නත් බෑ. ඉතින් එහෙමනම් ඒ පීඩාවෙන් ගත කරන එක එකක් ඒ වෙනුවට තමන්ට පුළුවන් ඒ ඒ අඹුව අතහැරලා දාන්න. යම් කිසි කෙනෙක් ඒ අඹුව අතහැරියා. අතහැරියට පස්සේ ඒ අඹුව වෙන පුරුෂයෙක් එක්ක ඉන්නවා දකින්නට අර ඉස්සර විතර හිත දැනෙන්නේ නැහැ. මොකද අතහැරපෙන්න. ඉතින් ඒක නිසා මේ වගේ පිච්චෙන දේක් මොකටද අතේ තියන්නේ? අතහැරලා දාන එකයි තියෙන්නේ. ඉතින් ඒක බැදෙනම් ඉතින් තවෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට උඟ දෙනෙක් මේ විවාහයෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. හැබැයි ලැබෙන්නේ නම් දුක විතරයි. අවසානයේ ඉතුරු වෙන්නේ සුද්ධ දුකක්. මම බදින්න ඉස්සෙල්ලා ධම්මිකාමතුරු මට කතා කරලා කිව්වා මාත් බැඳලා නැහැ කවදාකවත් සතුටෙන් ජීවත් වෙන කපල්ලා මම දැකලා නැහැ කිව්වා ජීවිතේ කවදාකවත් නැහැ ඉන්නෝනම් ඒ දින ස්වභාවයෙන් හොඳ මිනිස්සු දැන් විවාහය නැතුණත් මේ මිනිස්සු හොඳට ඉන්න මිනිස්සු විවාහයෙන් හම්බෙන්නේ නැහැ ඊපස්සේ මම තීන්දුවක් ගත්ත බඳින්න නැතුව රස්සාව කරනකොට බැඳලා ඉන්න කට්ටිය දවසක් ඇහුවා මේ කට්ටිය කතා කරගෙන වෙලාවේදී මම කියන්නේ මගේ අදහසක් නැහැ කියලා එතකොට අපේ ෆාම් එක ඇතුලේ හිටියා ඒ බඳපු දෙන්නේ ළමයි නෑ. මනුස්සය හැමදාම බීලා. ඉතින් කියනවා ඒ දෙන්න දැකලාද හිත නරකුණි කියලා මම ගමන් කරන්නේ අපෝ නෑ. ඒ වගේ දෙකින් නරක වෙලා නෙවෙයි. මේකෙන් පුළුවන් නම් මට කවුරු හරි ආදර්ශයක් වෙන්න බං කියලා. අයියෝ කියලා කට ගන්න හම්බුනේ මේ මනුස්සයා කතා කරන එක මිනිහත් එක්ක තරහයි. අයියෝ කිව්වට පොත කතා කරගන්න බැරුව ගියා. මම දන්නවා ඒ සම්බන්ධතාවය. ඒ නිසා මම කිව්වා මට අයිතිවාසිකමක් තියෙනවා මේක කාඩ් එක බේරගෙන තියාගෙන ඉන්න. ඒ නිසා මගේ අදහසක් නෑ කියලා. ඒක නිසා මේ විවාහය කියන මම මේකට සමා වෙන්න ඕනේ. විවාහය කියන විකාරේ කොච්චර විකාරයක්ද කියනවනම් අද දවසකට රෙජිස්ටර් වෙන විවාහ වලට වැඩිලු දික්කසද නඩුවා. ඒක 2013 වලට ලංකාවේ 90ක් දක්වා විවාහ වලට පැටලෙනවායි කියලා දැනට සමාජ විද්‍යාඥයෝ කියලා කියනවා. 90%ක්ම දික්කසන් නඩු ඉල්ලනවා 2013 වෙනකොට හොඳට වෙලා තියෙන්නේ ඇමරිකාවේදී විවාහයක් නෑ දැන් ලිවිං ටුගෙදර් කියලා එකක් විතරයි තියෙන්නේ. ඒ නිසා දික්කසාදේ ප්‍රශ්නයක් නෑ. එක ප්‍රශ්නයක් තියෙන්නේ සිංගල් පේරන්ට් ෆැමිලිස් තියෙනවා. කිසිම දරුවෙකුට අම්මා තාත්තා දෙන්න නෑ. ජෝර්ජ් බුෂ්ටත් නෑ. ජනාධිපතිත් නෑ. අම්මා තාත්තා දෙන්න ඉන්න පවුලක් නෑ. ඉතින් ඒකයි මේ ඌරොයි බල්ලොයි අතර වෙනස මොකද්ද කියන්නේ? මේ රීලව දැකලා තියෙනවද? උන්ගෙත් නෑ. උන් නඩු කසාදෙත් නැහැ, දික්කසාද නඩුත් නැහැ. ඒ නිසා උන් අතර නඩු උසාවිත් නැහැ. මේ මිනිස්යාට ශිෂ්ටාචාරය කියලා එකක් දීලා මේ මුදල සහ විවාහය දෙක නිසා මිනිස්යාට පිළින පීඩාව කවුරු හරි හරියට මැනලා කිරලා බලන්න දන්නවනම් සුද්ධ පාඩුවට දුවන මුදලින් ඇතිලා තියෙන මේ ආර්ථික උද්ධමනය ඇමරිකාට කිවිසුමක් කරනකොට මේට එම්බිරිසාව මොකද ඇමරිකා ඩොලර් එක ගණන් යනවා. විතර තෙල් ගණන් යනවා. ඉස්සර මේ අලබතල කොස්තෙල් ආර්ථිකයට මොකක්වත් නැහැ. ඒක කියන්නේ ABCD ආර්ථිකය කියලා. අලබතල කොස්තෙල්. කිසිම දෙයක බලපෑමක් නැහැ. ඒ නිසා මේ දියුණුවයි කියලා ඉස්සරහට හදාගෙන තියෙන ආර්ථිකය සහ විවාහාදී මේ සංවිධාන හරහා විඳවන විඳවිල්ලක් තන්නේ කර සැකේ මත තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. ඇත්තටම දුරාචාර වෙනවද නැද්ද දන්නේ නැහැ. සැකේ ඕන කෙනෙකුට ගන්න පුළුවන්. පුදුමා උයාගත්ත බත කන්න නැහැ. ඒකෙන් බලනකොට බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය ඵල මොනවද කියලා අහනකොට බුදුහාමුදුරුවෝ ඌව තමයි පෙන්වන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා පැවිදි වුණොත් රැයට බබා ලඳන්නේ හොඳට පුදියන්න පුළුවන්. හොලිවුඩ් නිලියකින් ඇගොල්ලෝ විවාහ වෙන එකයි තනිකර ජීවිතේ වෙනස මොකද්ද? ඔයකොල්ලෝ විවාහ වෙලා නැත්නම් ඇඳේ දෙපැත්තම බිමට බහින්න පුළුවන් කිව්වා. මම වගේ මිනිස්සුගේ විවාහය ගැන අහන්න આવුවොත් ඕක තමයි මට කියෙන්නේ. මොකද මම මම කිසිම මේක ගැන මනාපයක්වත් මම මේකට අහු වෙන්නෙත් නැහැ. ඒක මම තීන්දුව කරගෙනම ආවා. ඉතින් ඒක නිසා මේවා ගැන කල්පනා කළා තාමත් අබිනිෂ්ක්‍මණයක් ගැන හිතෙන්නේ නැත්නම් තාමත් මේකේ තියෙන ආධින වැටෙන්නේ නැත්නම් ඉතින් වෙන මේක ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. මට ධම්මික හමුදුරෝ කිව්වේ උඹට උඹ කැමැතිම වෙන විදිහේ සුවචකීකරු බහරියාවක් ලැබුණත් ඔබ බලාපොරොත්තු වෙන නම් ඉස්සර තනිකර ජීවිතයක් ඒක බාධා වෙනවා. ඒ මනුස්සයට කරදරයි. උඹට අකමැති කෙනෙක් හම්බුනොත් අපරාධේ දඩයක්. ඒ නිසා කකුල තිබ්බොත් මට එරෙන බව දැනගෙන තියන්න එපා. මම දන්නේ මේක මේ පොදුවේ මම කතා කරාට ඉච්චර කතා කරන හොඳ දෙයක් නෙවෙයි. මම භාවනා කරන ඉසක් මතක තියාගෙන බුදුජානනාංශයේ සඳහන් කර තිනවා සංයෝජනේ කිව්වනම් එකතු වුණා නම් දෙකක් වුණා නම් ආය ගණ්ඩ දෙයක් නෑ. තනිය බ්‍රහ්මයා දෙක දෙයියෝ තුන ගම හතර කෝලාහලයි. ඒසම් භ්‍රමචර්ය රකින්න කියලා කියනවා ආර්ය භ්‍රමචර්ය රකින්න කියනවා පුළුවන් තරම් තනි වෙන්නේ කියලා කියනවා කිසිම තැනක මූනිච්ඡාවක් මිස ඔය සාමූහික ක්‍රමේ මේ හුදකලා පැත්තට විවේකයේ පැත්තට විශ්‍රාමයේ පැත්තට ගන්න දෙයක් නැහැ මම කියුව එකපාරක් මේ දාර්ශනික පොතක් ඉන්දියාවේ හිටපු හොඳම දාර්ශනිකයෙක් එයා කියලා තියෙනවා ඔය කවුරු මොනවා කිව්වත් මිනිහෙක් සම්පූර්ණ වෙන්නම් බඳින්න ඕනේ කියලා. මනස සම්පූර්ණ වෙන්නම් බඳින්න ඕනේ කියලා මම බලන්න මම බැන්න මට දරුවෙකුත් හම්බලා ඉන්න මම බොහොම සතුටින් ඉන්නේ කියලා. එයා කියලා තියෙනවා මට මට හම්බෙච්ච දරුවා ඒකොල්ලා හොඳම ඥානවන්තයෙක් කියලා. ඌලියලා තියෙනවා තාත්තට වැරදිලා මට හරියට බැඳුම් නැති ඉඳයි කියලා. ඌ බැඳලත් නැහැ. ගැඹුරු ධර්මයේ අභිධර්ම වැනි හා සූත්‍ර දැනගැනීමේ භාවනාවට සාර්ථක වෙන්න හෝ ඊට උදව් වෙනවාද යෝගී කෙනෙකුට වෙන උපකාරය කොයි විදියට උපකාර වේදන විස්තර කරමැනවි මේක සම්පූර්ණ ස්වාධීන කාරණා දෙකක් තමන් අභිධර්මයේ සූත්‍ර ධර්ම දැනගත්තත් භාවනාවට ලාභ වෙනවා කියන්න බෑ පාඩු වෙනවා කියන්න බෑ නොදැනගත්තත් පාඩු වෙනවා ලාභ වෙනවා කියන්න බෑ හැබැයි දන්නේ නැත්නම් අභිධර්ම ගැන මගේ එච්චර විශ්වාසයක් නැහැ සූත්‍ර ධර්ම දන්නේ නැත්නම් දන්න ගුරුවරෙක් හිටියොත් ප්‍රශ්න බේර ගන්න පුළුවන්. එදට ගුරුවරයෙක් ඉඳි අහගෙන යන්න පුළුවන්. එහෙම නොවුනා නම් ওই සෝපාක වගේ කෙනෙකුට අටචාර වගේ කෙනෙකුට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ මිස නිකම් මේ වීදියෙන් ආපු ගමන් ਸਰවඥාන්තිකේ කියන දේ අහලා නිවන් දැක්කේ සූත්‍ර ධර්ම කටපාඩම් කළවත් අපි ධර්ම ලයිස්තු කටපාඩම් කළවත් නෙවෙයි. හැබැයි මට උගන්න බුරුම ස්වාමීන් කියනවා කොච්චර දැනුම තිබුණත් අභිධර්මයේ ඒක භාවනාවට බාධා කරනවායි කියලා කියන්න බෑ. තමයි දැනගන්න පුළුවන් ඒක ඒක භාවනාදී පැත්තකට තියලා වැඩ ගන්න ඕනක බාධා කරන්නේ නැහැ. නමුත් මම දන්න හුඟක් අභිධර්මකාරයෝ කවදාවත් භාවනා කරන්නේ නැහැ. පොත්පත් බල බල ඉන්න මිසක භාවනා කරන්නේ ඒක නිකන් මේ ණයට අනුන්ගේ හරක් බලනවා වගේ වැඩක්. Tamanට පස්කෝ රසේ නැහැ. අර ස්වාමීන් වහන්සේ ආනාපානය කරගෙන යන විටදී වම්නාසයෙන් පමණක් හුස්ම දිගට ඇදීගෙන යන බවත් පසු පිටවි යන බව දැනේ. පසු වම්නාශයත් වම් පෙනහැල්ලත් වම්පස බඩත් දැනේ. ඉහළ පහළ යන බව. ඉතින් මේ වගේ වෙනවා නම් ඒ කියන්නේ දකුණු පැත්ත නොදැනීම පිළිබඳ ප්‍රශ්නයක් නම් ගන්න ගන්න හුස්මක් පාස වම්පසෙන් දැනෙනවා නම් ඒ හොඳටම ඇති සතිය අකණ්ඩව ගෙනියන්නේ. ආනපාන සතිය බවපචය භාවනා පටන් ගත් ගමන් නාසයාවට අහසමෙන් දැනීමක් දැනේ. ලා නිල් පාට සුදු පාට හුරු බලාකුළු මෙන් ආශියාවට දැනේ. ඉතින් මේ පටන් ගන්නකොටම එහෙම විවේක බවක් සහැල්ලුවක් තියෙනවා. ආනාපාන වගේ දෙයක් අඹාගෙන යන්න එපා. ඒ සහැල්ලු බවෙම හිත තියන්න කයේ තියෙන බව දැනගෙන වර්තමානයේ තියෙන බව දැනගෙන එතකොට දැඩි ප්‍රයත්නකින් තොරව කෙලින්ම Tamanට විවේක ස්ථානට යන්න සමහර විටක කිටි මාරක් එන්න ඉඩ තියෙනවා. දිගට භාවනා කරගෙන යන විටදී සතරින් වේදනාව නොදැනී ලොකු ආලෝකයක් නැතත් කලවර ගතියක් නැද්ද? ඉඳ හිට නිදිමත ගතියක් ආවත් ඒ වහා අවබෝධ වෙයි. මිනිස පැයක විනාඩි 15ක් පමණ කාලයක් ගත කළ හැක. ඉන්පසු කලියුත් පහදා දෙන්න. මේ විදිහට ඉන්න පුළුවන් වෙලාව තියෙනවා පැයක විනාඩි 15 විනාඩි 20 විනාඩි 30 ආදී වශයෙන් පුළුවන් තරම්ගේ විවේකයේ තමන්ගේ ස්වභාවයේ බවට සකන් නේචර් එක. ඒ කියන්නේ නිතරම ඉන්න පුළුවන් බවට ඇති කරගෙන ඉන්න ඒ කාලය පුරාවට කෙලස් නැති නිසා ඒක කවදා හෝ තමන්ගේ මේ ආධ්‍යාත්මික බරසාරකමක් විදිහට වැටෙයි. ඒ විවේක විවේක ස්ථානය වැඩි කර ගැනීමට විවේක කාලය වැඩි කර ගැනීමට පර්යංකේ විතර සීමා කරන්න එපා. සක්මනත් යොදා ගන්න. සක්මනෙත් උකට යන්න. එදිනෙදා වැඩ කරනකොටත් Taman තනියම වැඩ කරනකොට ඔක්ගන්න. එතකොට දවසේ වැඩි වේලාවක් ඒ විවේක බව Tamanට හුරු කරගන්න පුළුවන්. සමතේ තුලින් ආනාපානේ සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ගතත් සිතත් දෙකම නොදැනී යන්නේය නිින්දකොස්ත නැත වේදනා සිතිලි කිසිවක්ද නැත කිව් පරිදි ටික වේලාවට පසු මේ නීරස වී යන්නේය මේ අවස්ථාවේදී කුමක් කළ යුතුද කරනවායින් පහදා දෙන්න එතකොට ඒ අර නිින්ද විවේකයේ හරහා එන ඒ නීරස ගතිය නීරස ගතිය වශයෙන් හෝ ඒකාකාරී ගතිය වශයෙන් හෝ අසරණ ගතිය වශයෙන් හෝ පාළු ගතිය වශයෙන් මෙනෙහි කරන්න මේ මතුවෙන නාම ධර්මය ඒ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. එතකොට උඟාක් වෙලාවට නැවතත් අර තිබුණ විවේකයට හිත යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් නීරස වීමට ආසන්න කාරණා මොකද්ද කියන එක වැටහෙන්න ඉඩ තියෙනවා. කොමාරි භාවනා හොඳට යනවා. මේක බාධා කරගන්න නැතුව දිගට පවත්වාගෙන යෑමට සූර වෙන එක තමයි කරන්න තියෙන්නේ. බලාපොරොත්තු වුණා වගේ පැයකමාරක පමණ කාලයක් ගත වෙලා තිනවා. දැන් ලිඛිත ප්‍රශ්න මෙච්චරයි තියෙන්නේ. කෙසේ නමුත් සාකච්ඡා නිම කරන්න ඉස්සෙල්ලා යුතුයමක් වශයෙන් මම අහනවා වෙන කාටවත් මීට අමතරව කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවනම් කරුණාකර සභාවට ඉදිරිපත් කරන්න. හොඳයි එහෙම නැත්නම් අපි පැයකමාරක කාලයකට පස්සේ සක්මනකට පස්සේ නැවත ධර්ම දේශනාවට රැස් වෙනවා සවස් 4ට.